සමාද රතෝ බිකු පමාදං භයදස්සිවා සංයෝජනං අනුතුලං තං අජීව ගච්ඡති සද්ධා සම්පන්න පින්වත්නි අපි මේ අමිතිකර මුලකාණේ කරගෙන මේ විදිහට දවසේ භාවනා වැඩ පිළිවෙල කරන හැම දවසෙම වගේ එක වෙලාවක් විතර ගත්තා ඒ වගේම ධර්ම දේශනාවක් සඳහා ඉතින් මේ තාක්කල්ය කරන මේ ධර්ම දේශනා බොහොමයක්ම සර්වඥාන්සේ විසින් දේශනා කරන ත්‍රිපිටකයේ කුද්දකනිකායි බණ පොතකට උගක් වෙලාවට මාතෘකා ගන්න බණ පොතක් වශයෙන් කියන ධර්මපදයේ අප්‍රමාද වර්ගයේ ගාථා තමයි දවසින් දවසට අපි මාතෘකා වශයෙන් තියාගත්තේ ඊතාරිත්‍රයේම තවත් සංඛ්‍යාවක් විදිහට අදත් මේ අප්‍රමාද වාක්‍යයේ සඳහන් වෙලා තියෙන ගාථාවක් තමයි මම මේ දවසේ මාතෘකාවසෙන් කියාගත්තේ. ඉතින් ඒ ගාථාපදයේ අර්ථයට අපි ඉස්සෙල්ලා අපි මේක මේ ගාථාව මේ මාතෘකාව සර්වචනාංශයේ දේශනා කළේ මොන වගේ පසුබිමක් මොන වගේ කාරණාවක් අර බැලුවේ කියන එක මතක් කරගත්තොත් සර්වඥාන්සේ සවැත්නුවර ජීතවනාරාමේ ඉන්න සජීව මානව ජීව මානව බුද්ධ කෘත්‍ය කරමින් වැඩ ඉන්න කාලේ එක්තරා විචුන් වහන්සේ නමක් සර්වඥාන්සේ ළඟට පැමිණිලා එවිදුප සම්පදාව ලබාගෙන කර්මස්ථානය කරගෙන කියන්නේ භාවනා සඳහා මාතෘකාවක් කරගෙන අරණිගත. අරණිගත වෙලා භාවනා කරමින් හිටියා බොහොම මහන්සි වුණා. ගන්න මානගම් බල භාවනා කරන්න නමුත් සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. ඒ නිසා දවසක කල්පනා කරා නැවතත් ගිහිල්ලා සබතනාංශ හම්බ වෙලා කමඩාන අලුත් කරගෙන නැත්නම් කියන ප්‍රශ්න සාකච්ඡා කරගෙන අපහු ඉන්නම් කියලා යනකොට අතරමඟදී දැරයක් නැතිවදී ඒ කලියේ විශාල දින කරගත්තා. තමයි ලැබෙන්නේ කියලා කියන්නේ. මේ ලැබෙන්නේ ස්වභාවය තමයි ඒකට ඒක අක්කර ගන්න දබනවා ඉච්ඡා විනාශයක් කරනවා කියන බෑ. මොනම තාරකින්වත් ඒක නතර කරන්න බෑ. ඉතින් ඒ පිටුන වහන්සේ වහාම මුදු කඳු මුදුනකට නැගලා බලන් හිටිය මේ සංසීතියදී ආ ඉතින් ඇති වුණාට පස්සේ පොඩි දුකු වේදිකේතර සියලු දේවල් ගාවමින් පැතිරියා නැහැටි. බලන් ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ අදහසක් මතුණා කවදා හරි භාවනා වෙදී යම් කිසි කෙනෙක් අප්‍රමාදී සතිය වැඩුවොත් ඒ අප්‍රමාදී සතිය මේ වගේ ජවකවිලා ජන්ම ගත්තොත් අපි සංසාරය පුරාවට දිනාවු ඒ කෙලෙස් ලොකු කුඩා කෙලෙස් සංයෝජන ධර්ම මේ වාගෙම දවන්න පුළුවන් වෙයි නේද කියලා අර ගින්න උපමාවෙන් තමන් කරන භාවනාවේ අසාර්ථක වුණත් නිදර්ශනයක් ඉඳගත්තා මේ සති අප්‍රමාදේ වඩනවා නම් ඒක ඒ අනිත් කිසිම කෙලෙකට මායින් කරන්නේ නැහැ සංයෝජනතරකට මායින් කරන්නේ නැහැ සියල්ලම දරන්න පුළුවන් කියලා. එතකොට සර්වඥාන්සේ ජීතවනාරාම ඉඳගෙනම විචුන් වහන්සේට ඇති වෙච්ච ඒ විතර්කය, ඒ අදහස දැනගෙන ඒ විචුන් වහන්සේට ධෛර්යයක් නැත්නම් නන්දු කිරීමක් වශයෙන් සදාන් කරනවා අප්‍රමාද රතෝ බික්ඛු පමාදී භය දස්සීවා යම් කිසි වික්ෂුවක් අප්‍රමාදී එළි වාසය කරනවා නම් ප්‍රමාදී බය දක්නාසුදු ආදීනව දක්නාසුදු වාසය කරනවා නම් සංයෝජන අනුසූරක් මේ සංසාරයට බඳින දස සංයෝජන ධර්මවල දුක් පුඩා වේදකින් තොරව මේ කැලේ දුක් පුඩා ගස් දවන ගිනසේ සහින් අග්ගියව ගච්ඡති දවාගෙන යනවා ඒක අර විචුනාංශ ඇති වෙච්චි අර පරිකල්පනාව සංකල්පනාව අදහසමයි සර්වචනාසී අගේට යෝජනා කරලා නිශ්චිත කරන්නසී මේ කාතාව දේශනා කරනකොට මේ විචුනාංශට අර අසම්පූර්ණ වෙලා තිබුණේ අප්‍රමාද ධර්මය සම්පූර්ණ වෙලා ඒ ගාතාව සලකා බැලීමෙන් තමන්ගේ භාවනා ජීවිතයේ අංග සම්පූර්ණත්වයටපත් වෙලා අරහත්ත්වයටපත් වුණා කියන කතාව තමයි ධම්මපද අතු ආවේ මේ ගාථාවට නිදාන ගාථා කතා වශයෙන් දෙනු කරලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි අද ගාථාවයි අදාප දවසේ මාතෘකා කරගත්තේ. ඒ නිසා සමාදේ අප්‍රමාද රතෝ බික්කු. අප්‍රමාදී දී වාසය කරන වික්ෂෝ පිළිබඳවයි මේ ආඩම්බර කතාව. ඒක නිසා අපිට කොච්චරක් දුරට ඒ දෙයට අපේ ජීවිතේ සාක්ෂි වෙන්න පුළුවන්. අපිට කොච්චරක් ඒකට උරුම වාස්කමක් තියෙනවා කියලා ගත්තොත් ඉස්සර ජීවින කාලේ මට ඇති වෙච්ච ප්‍රධාන කුකුසක් තමයි මේ වගේ දේවල් සර්වඥාන්සේ පිටුන් වහන්සේලා දේශනා කරලා තියෙන නිසා අනේකුත් ඇත්තෝ භාවනාවට අභෞවිය බුද්ධයෝ නැත්නම් අනිකත්තන්ගේ බුදුජානකගේ පූර්ණ අනුමැතිය අනුග්‍රහය ලැබිලා නැහැ වගේ. ඒ නිසා මගේ ඊයේ ඉන්න කාලේ ඊටේ තිබුණ අදහසක් තමයි අමෝ මම නිකන් අමෝ අමෝ ගියේ. ඉතින් අපිට බැරි වෙයි ජීවෙන වෙන කවදාකවත් මේ භාවනාව වඩන්න හෝ මේ භාවනා වැඩිමින් සර්වඥාන්සේ බලාපොරොත්තු වෙන ප්‍රයෝජන ලබා ගන්න බැරි වෙයි කියලා මේකට හේතුනේ මම කෙලින්ම ඉහිවෙ ඉන්න කාලේ ත්‍රිපිටකේ පොත් කියවන්න පටන් ඒකට පස්සේ මම දැන් ගත්ත බොහොම කලාතුරකින් වෙන එකක්. සුබතරාගෙන ගිහින් ඒ ස්වාමීන් වහන්සේ හම්බ වෙලා පොතක් දෙකක් ණයට අරගෙන යනවා ප්‍රසාව කරන කාලේ. ගිහින් හැන්දෑවට මේ කියවන මෙලෝ අතරක් තේරෙන්නේ නැහැ. එක පැත්තක පාලිය තියෙන එක පැත්තක සිංහල තියෙනවා. කියවන කොටත් මේ අදහස ගොඩක් කලාට මාව අස්සතා කියනවා. පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ මේකේ කියලා තියෙන කතා ඒ වගේ දක්වලා තියෙන රෙකම දාරු ඔක්කොම කිසි භික්ෂුන් වහන්සේට. ඒ ස්වාමීන් වහන්සේ කීපවතාවක් මට මතක් කරා නෑ එහෙම එකක් ඇත්තේ නෑ. කියන වශයෙන් ඒකේ ප්‍රශ්නයක් නෑ කියන්නේ. කෙසේ නමුත් මම ගුරුම ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න කරලා නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ විසින්ම මතක් කළා මේ භික්ෂු කියලා පදය සර්වඥාසිකේ ත්‍රිපිටකයේ අභිධර්මයේ ඒකාර්ථයේ වුත් විනය පිටකට ඒකාර්ථයේ වුත් සූත්‍ර පිටකයේ කාර්යයක් තියෙනවා. මේ කියවන්නේ සූත්‍ර පිටකය. ඒකේදී වික්ඛු කියන එක අර්ථ දක්වන්නේ සංසාරයේ බය දක්නා වූ සංසාරයේ බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනා වික්ඛු. ඒක මේ සුරතාගත්, ඉසභාගත්, සාමාන්‍ය වෙච්ච, ඔබ සම්පදා වෙච්ච, සිල්මෑණි වෙච්ච, විචුණි වෙච්ච කතාවක් නෙවෙයි කියන්නේ. යම් කෙනෙක් සංසාරයේ බය සංවේගී කියලා මේක කියන්නේ සංසාර බය දැකලා ඒකෙන් මේ වහකණ්ඩක්වත් පිළිවෙල දාගන්නත් යනවා නෙවෙයි ඒ වෙනුවට කල යුත්ත ප්‍රතිපදාවට දැසගත්ත කෙනා දී වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා වික්ෂ වෙනවට ගැලපෙනවා ඉතින් ඒක නිසා මේ ගාථාවේ මුල්පදයේම අපමාද රතෝ කිකෝ කියනකොට අප්‍රමාදයන්වා වූ වික්ෂෝ කියන පදේ ඒ සම්මුතියාර්ථය වඩා මේ අරමාර්ථත්වයෙන් ගත්තොත් සියලු දිනාටම ඒක තමන්ගේ මති මතාන්ත කරනවා තමන් සුදුසුසෙක් නුසුදුසෙක් කරගන්න පුළුවන්. ඉතින් ඒකදී ඇත්තම ගත්තොත් දැනට කිච්චුන් වහන්සේලා වශයෙන් සම්මතව ඉන්න බොහෝ දෙනෙක් මේ විදිහට සංසාරේ බයක් නැකව අපේ ඉන්නත් නෑ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන බව අපේ ඉන්නත් නෑ ඒ වුණාට ඊට වැඩි විශාල පිරිසක් ගිහි පිරිසක් ඉන්නවා අවුල් දරුවා අමුදරුවන් රැකමින්, ඊවල් දරුවන් කටයුතු කරමින් නමුත් අර ඒ සඳහා සිවුරු කරව විචුනාකට වඩා මේ සංසාරයේ බය දක්නා සුළුව සංසාර බයෙන් ගැටෙන්න කටයුතු කරනවා. ඒ නිසා යක්තකතනේ තමයි තමන්ට උනන්දු කරන සුළුවේ විදිහට දක්වලා තියෙන මේ සූත පිටකේ අර්ථ ගැනීම වචනමේ වචනේ තේරුම ඒ විදිහට තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙක් අප්‍රමාදයේ ඇලී වාසය කරනවා. ප්‍රමාදයේ බය දක්නාසු. මේ දෙකෙන් ඇත්තට මේ ගාථාව අනිත් යන්නෝන ප්‍රමාදයේ බය දැකීමයි අප්‍රමාද රතියට ආසන්න පාන. එහෙම නැත්නම් සංසාරේ සංවේගය තමයි කෙනෙකුට මේ ගැළවීමට කටයුතු කරන්න පෙළඹෙන්න හේතුව ඒ ප්‍රමාදයේ බය දක්නා සුළු ගතිය හැම කෙනාගේම ඇත්තේ නෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ප්‍රමාදයේ කියන වචනේ තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රමාදයේ බය තේරුම් ගන්න පුළුවන් නම් එහෙම කෙනෙකුට මේ අප්‍රමාදයේ ඊහරහ ප්‍රමාදයේ කියන වචනේ අනිත් පැත්ත කියන අර්ථයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ළඟදී මේ නිසංවනේ දාන්න ආපු පිරිසක් ඒ හැටියටම 12 දෙකත් අතර මට තියෙන විවිධය ඇවිල්ලා කණ්ඩායම් හතරක් විතර හිටියා. පොඩි පොඩි කණ්ඩායම්. ඉතින් ආවට පස්සේ මම හුවා මේ කුමක් සඳහා මේ කාලය ගත කරමුද කියලා. ඒ ඒකේක අපි කිව්වත් මේ ඉලියක් තිබුණේ එතනක වූ එක සාන්තාවක් මතක් කරා අපි භාවනා කළ යුත්තේ ඇයි කියන එක කතා කරන්නේ. මොකද කවුරුත් භාවනා කරන්න එපා ඒක නොකර ඉන්න බෑ ඉවරයි ප්‍රශ්නකුත් නෑ මොන මොන විදිහට ඉන්නේ. මොකද තියෙන්නේ නා භාවනා කළ යුතුමයි කියලා කවුරක්වත් කියනවිලා පිටිපස්සේ කීකත් යන ගහන්න දෙයක් නැත්තේ නෑනේ ඊට පස්සේ මම නෑව දැන් ඔය ඉන්නේ කි වැරද්ද මොකද්ද ධර්ම වට කරගෙන යකයම්බ කරගෙන රැටක් කාල උදියගෙන ඉන්නේ කි වැරද්ද මොකද්ද ඉතින් එතකොට එහාට මෙහාට පැටලෙනවා මේක වර්ණ ගන්න තේරෙන්නේ ඒ නිසා මේක සඳහා තියෙන එකම මේ භාවනාවයි ඒක මේ කළ යුත්තේ ඇයි කියන අර අස්වාභාවික ප්‍රශ්න පැනනවා. මේකට හේතුව ක්‍රමික සංවේගයක් නැතිකම. ඒ නිසා කෙනෙක් වහිනවා නම් භාවනාවට හෝ සීලසපරි ප්‍රඥාවට පිළිවෙලකට ඒ කෙනාට තිබියු මූලික ලක්ෂණයක තමයි මූලික සුදුසුකම තමයි ආසන්න කාරණා තමයි මේ සංසාර බය. සංසාර සංවේගය. ඒ සංවේගයේ වචනය සංවේගින වචනය ඇතුලේ තියෙන මේ වේගය තමයි මේ ගමන යනකොට තියෙන දුෂ්කරතා බාධක මැදගෙන මැඩගෙන ඉදිරියට යන කියන වේගය. ඉතින් මේ වේගය වැරදි අතට හිටියොත් සීතිනසා ගන්න උනත් ඒ නැත්නම් ජීවිතයේ ඉච්ඡාබංගත්වයටපත් වෙලා මානසික රෝගයක් කරන්න තියෙනවා. ඉතින් සංසාර සංවේග නැත්නම් සංසාරයේ තියෙන දුෂ්කර භාවයේ දකින්න හැම කෙනාම භාවනා කරනවා නෙවෙයි. හැම කෙනාම ප්‍රමාදී බය දක්වනවත් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රමාදයේ මොකද්ද කියලා අවබෝධ කිරීම ඉතාම වැදගත් වෙනවා අප්‍රමාදයේ තේරුම් ගන්න. මොකද අපි භාෂා විවරේ ප්‍රමාදයේ කියන වචන පාවිච්චි කරන විතර විතර අප්‍රමාද කියන වචනේ පාවිච්චි කරන බොහෝම කලාතුරකින්. ඒක ශාස්ත්‍රීය වචනයක් කියලා කියනවා. කොච්චර දුරට ශාස්ත්‍රීය වචනයක් කියලා කියනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ඉගැන්වීම ගැප් කළ හැකි එකම වචනේ අප්‍රමාදී විතරයි. ඒකට බෞද්ධයෝ ලක්ෂයක් එකතු කරලා අහුවොත් බුදුචානන්සේගේ ඉගැන්වීම පිටු කෙරුවක් මොකක්ද කියලා දෙන උත්තර ලක්ෂයක් වෙන්න පුළුවන් නමුත් අප්‍රමාදය කියලා කියවන එකිනෙක නොවෙන්නත් තියෙනවා. ඒ තරම්ම අප්‍රමාද කියන වචනේ අපේ භාෂා දේවයෙන් ගිලිලා තියෙනවා. ඒ කියන්නේ ඒක මේ හොඳටම ගැඹුරට ගිහිලා අදාළම කෙනෙකුට හෝ මේ නැත්නම් ගවේෂණයක් කරන කෙනෙකුට විතරයි මේ වචනේ වචනකමත් තේරෙන්නේ. නමුත් ඒක විරුද්ධාර්ථ වෙන ප්‍රමාදය නිතරම අපේ භාෂාවේ පාවිච්චි කරනවා. නිසා ප්‍රමාදය කියලා කියන්නේ කලියුත් කිරීමට අමාව කියලා අපි සඳහන් කරනවා. අපි ළඟ ඕනම සමාජයක ශිෂ්ට සමාජයක චාරිත්‍ර වාරිත්‍ර කියනවා. අපි මේ චාරිත්‍ර ධර්ම කලියුතු ධර්ම විශේෂකලියු ධර්ම කිරීමට ප්‍රමා වෙනවා නම් අපි ඒක සමාව ප්‍රමාදී කියලා කියනවා. නමුත් ගුරුම ස්වාමීන් වහන්සේලා ඒක විස්තර කරනකොට ඊජාන්සලා නිතරෝ මතක් කරනවා වචනාර්ථයේ ස්වභාවකට කියලා දෙන්න කලියක කිදීම පිළිබඳ පමාව පමාවයෙන් කියලා දෙන්න පුළුවන් නමුත් ඊටදී ගැඹුරින් බුදුරජාණන් වහන්සේ නොකලියුත් නොකිරීමකට ඒහා සමාන ප්‍රමාණෝවි කලියුත් පැත්තක් තියෙනවා අපි ඒක සම්පූර්ණයෙන්ම අමතක කරනවා අපි මේ දැන් ප්‍රමාදයේ දකින්නේ නැත්නම් අප්‍රමාදයේ වචනේ තේරුම් ගන්නේ කලියුත් කිරීම વિશેයි අමාව අප්‍රමාණ. නමුත් ගැඹුරෙන් අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මේ සංසිද්ධිය නොකලියුත් නොපනක්කම. නොකර සිටීමට ප්‍රමා වෙන්නයි. මේක සීලය කියලා වරදේ. නොකලියුත් නොකිරීමට ප්‍රමාණ වේ නොකලියුත් නොකිරීම සීලය කියලා කියන්නේ. ඉතින් අපි නියුත් කිරීමට ඕම උනන්දුවක් තියෙනවා. නමුත් නොකලියුත් නොකිරීමට ඒ තරම් සැලකිල්ලක් නැති බව බෞද්ධ සමාජයක කටයුතු දිහා බලනකොට පේනවා දානයේ තියෙන උනන්දුව සීලෙට නැතිකමයි මේකෙන් කියන්නේ. දැන් දෙන්න කොච්චර හරි පෙළඹිලා සම්මාදන් වෙන්න උනන්දුව තියෙනවා. නමුත් සීලේකදී නොකරයුතු නොකිරීම අර දානෙට වගේ නෙමෙයි ප්‍රමාණ කරන්න බැරි අප්‍රමාණ අපමීය කුසලයක් කියලා සර්වඥාන්සේ සඳහන් කළා. ඒ දුන නොමිලේම කළ හැකි උනත් දැනකට නොගින් ඉන්න තැනක ඉඳලම කළ හැකි වුණා දානේ විතරමයි අපි ඉන්කමකට සලකන්නේ. සීලේ ගණන් ගන්න. ඒ ඒ මොකද මේ ධර්මයේ තියෙන සජීවී ගතිය ධර්මයේ කියන්නේ පණ අඩුවීමෙන් ඇති වෙච්ච දෙයක්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් අප්‍රමාදය වචනේ තේරුම් ගන්න සුතුමි වශයෙන් තේරුම් ගන්න ක්‍රියාවත් වීමේදී ඒ ක්‍රියාකාරකම් පටන් අරගන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. බුද්ධ학මේ ජීවිනය නැත්නම් චාරිත්‍ර විශේෂයෙන් දාන සීල භාවනා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකේ ඉස්ලාම් කියන දාන. අප්‍රමාදේ පටන් අරගන්න. ඒක නැත්නම් හික්මීමක් පටන් අරගන්න. සමන්තුල හැබැයි වෙනසක් අපේක්ෂා කරන්න කියන ක්‍රියාපටිපටි පටන් අරගන්නේ සීලයෙන් එතකදී ඒ ප්‍රමාදය කියලා කියන්නේ නොකල යුතු නොකිරීමට ගණන් ගන්නේ නැහැ. ওই සමාධිය. යම් කිසි සීල ශික්ෂාවක් පෙන්නනවා කියලා කියන්නේ නොකල යුතු නොකිරීම කෙරේ අප්‍රමාදීව කටයුතු කරනවා. ඉතින් එහෙම වෙනවනම් ඒ පුද්ගල ජීවිතේට ගැඹුරු කතාවකට හොඳ ලස්සන ආරම්භයක් පටන් ගන්න වෙනවා. සතුන් මැරීම නොසලකීමේ ජීවිත ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඉන්සාවි පුළුවන් තරම් සැලකිලිමත් වෙන හැම සත්‍යකටම තමන් වගේම ජීවත් වෙන්න ආශාවක් තියෙනවා ඇහුව කිසිම කෙනෙක් මරණ කැමති නැහැ ඒක සත්‍යෙක් මරණ අවස්ථාවක් ආවම ඒක පිළිබඳව අප්‍රමාදීව නොකලිත නොකිනේ වශයෙන් වැළකෙන. ඒ වගේම ප්‍රකටිලින් සම්බන්ධයෙන් කවුරක්වත් කැමති නැහැ තම වස්තුව අන්සතු වෙනවා දකින්න තමනුත් කැමති නැහැ ඒ ශාන්සතු වස්තු ගැනීමේදී ඒක තමන්ගේ වාසියට අර්ථකථන සම්බන්ධ වෙන්නේ නැතුව හැකිතාක් ප්‍රමාදීව කටයුතු කරනවා. කාමීත්‍යචාරය බොරුව එවැනි මත්පැන් පානේ ඒ වගේම ජීවන රටාවල් වගේ දේවල් මේ විදිහට යම් කෙනෙක් අප වේලා කප වේලා සදාචාරාත්මක වගවීමකින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලගේ ක්‍රියාවට දෙන ජවය සඳහන් කරන තියෙන අප්‍රමාදී වශයෙන්. ඒ නිසා සියලු දෙනා මේ වගේ ස්වභාවක ඉන්න හැම දෙනාම දැනට අප්‍රමාදයෙන් පටන් ගන්න තියෙනවා. යම් කිසි මට්ටමකට සාමාන්‍ය මට්ටමක සීල මට්ටමේ නොකල යුතු ගන්න නොකල යුතු නොකලක් ගන්න නොකල යුතු කියන එක අදුගානේ මුල ධර්ම වශයෙන් පිළිගන්නවා. නමුත් අනිවාර්යයෙන්ම මේ බණ කියන මටත් බහාන මේ සීල දිනාටමත් මේට වැඩිය මේක හොඳින් කරන්න. මේ සීලය මේකදී හොඳින් කරන්න පුළුවන් මේක බුදුහාමුදුරුවෝ කියලා කියලා තියෙන්නේ සීලයට වැඩිය හොඳයි අදි සීලය. සීලය හැම වෙලාවෙම අදි සීලයේ ප්‍රතිස්ථාපනය වෙනවා. ඉන්නේ ඉන්න හැම වෙලාවෙම බලන්න ඕනේ මට මේක වැඩිය අබමල් කියලා හෝ හොඳින් මේ සීල රකින්න බැහැ කියලා. එහෙම හැම පැයදීම හැම දවසේදීම හැම සතියේදීම හැම මාසෙදීම ඉදිරියට යන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. සීල සම්බන්ධ. අනේ විදිහට යම් කෙනෙක් ඉන්නේ ඉන්නේ ඉන්නේ හික්මීම සදාචාරයේ සදාචාරාත්මක වගවීම අතින් ඉදිරියට යනවනම් ඒකම ප්‍රමාණවත් කියලා කියනවා හිතේ විචිත්ත කරගන්න කරාට ඒක නිසා සීලයේ අනුත්‍රිමත් අපි සීලේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගමන් කරනවනම් අවිපටිධාරත්ථය ආනන්ද කුසලානි සීලානි කියලා සර්වතනාසේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි හිතේ විපිලිසර ගතිය ඉන්දේ දෙන්නා මේ විපිලිසර ගතිය තමයි මේ අසහනය කියලා අද වර්ණ වර්ණ කරලා තියෙන්නේ මානසික ආතතිය කියලා වර්ණ කරලා තියෙන්නේ විපිලිසර වීම ඒ විපිලිසර ගතිය නැති කරන්න නම් ඒ කෙනාට ඍජු තමන්ගේම විශේෂීත්වය ඇතුළෙම තියෙන තමන්ගේ සම්පූර්ණ පරිපාලනයේ තියෙන මාතෘකාව තමයි තමන් සීලය. ඒ සීලය එන්නේ එන්නේ එන්නේ ඉහළට ඉහළට යනවා. ඒකෝට මේ විපිලිසර හිත භාවනාවට තන්නේ කරන බාදයි විපිලිසර නැති හිත අවිපටිසාරී හිත තමයි ඇත්තටම සමාධිය කියන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට විපිලිසර හිත විචිත්ත හිත තියෙනවනම් ඒ විචිත්ත හිත අපි කියන්නේ එකතෙන් කරගන්න බැරි හිත කියලා. ඉතින් එකතෙන් කරගන්න බැරි හිත යම් කිසි කෙනෙකුට හිතෙනවනම් අනුන් නිසා වෙන එකක් එහෙම නැත්නම් ඊයේ නිසා වෙන එකක් එහෙනම් වෙන තැනක කරපු දෙයක් කියලා හිතලා වෙන එකක් කියලා හිතනවනම් ඒකව පැහැදිලිවම අපරගය කරගය කරගන්නවා තමයි තමයි විදහස් වීම සඳහා නමුත් මේ විපිලිසරකම එතන එතනම ඇති වෙන එකක්. ඒක නැති වෙන්නේ එතන එතනමයි. ඒ සඳහා ආසන්න කාරණා වශයෙන් පෙන්නන්නේ සීල ශික්ෂාව සීල ශික්ෂාවෙන් තමයි තේරෙනවා නම් මම ශක්ති ප්‍රමාණය දෙන්නේ දෙන්නේ සිල්වත් වෙනවා කියලා දැන වික්ෂුගේ කතාවෙන් තියෙන බුදුආශ්‍රිතෝගේ කාරණා බව දැනගෙන සාමනීර වෙලා බුදුසම්පදා සීලය අරගෙන ඒක රකින්න එන්නේ එන්නේ එන්නේ රකින්නකොට එයාට තේරෙනවා ඉස්සර මම මොන තරම් දුසීලව හිටියත් දැන් එන්නේ සීලයට දිනුවක් වෙනවා ඊට පස්සේ සමාධි ශික්ෂාවට බලනවා සමාධි ශික්ෂාවේදී නීවරණ ධර්ම පිළිබඳ සමාවක් කාමීච්ඡාචාරයේ කාමීච්ඡාචාරයේ සම ඡන්දයේදී අපි අසීමිත රූප බලන්න ආසාවක් අසීමිත ශබ්ද අහන්න ආසාවක් අසීමිතව ගන්ධ රස පහස විඳින්න ආසාවක් තියෙනවා. ඉතින් ඒ විඳින හැම විලාවකම හිත කාමච්ඡන්දයට යනවා. කාමච්ඡන්දේ විරුද්ධාර්ථය තමයි ඒකාග්‍රතාවය. යම් වෙලාවක හිත කාමච්ඡන්දේ වැඩ කරන තාක්කල් ඒක ඒකාග්‍රතාවයට සමාධියට එහෙම නැත්නම් හිතේ සමතිය සමතයට සංනික්කර වසක් විසක්. ඒක නිසා දවස් 30ෙම අපි කරන වැඩ දිහා බලනකොට, කතර පැතුම් දිහා බලනකොට, යොදන යෙදුම් දිහා බලනකොට, රඟන රඟුම් දිහා බලනකොට අපි කිසිම සීමාවකින් කරෝ රූප සත්‍ය කන්තරස විශ්ේ හිතට හැඟුම් උදාහරණ ඉදිරියට තියෙනවා. නමුත් ඒක මේ ඒකාග්‍රතාවයට ප්‍රතිපක්ෂ ධර්මයක් බව දන්නේ නැතුව වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කෙනෙක් තර්ක කරන්න පුළුවන් රූප බලන්න අපිට තියෙන ආශාව සාධාරණයි අපි පින් කරන ලබපු ඇත් දෙකක් තියෙන පින් කරන ලබපු මනසකමක් තියෙන නිසා රූප බැලීම නැති අකුසලේ මොකක්ද නැත්නම් ඥාන බල මට හොඳ කටයක් පිළිලා දෙන හොඳ සතුට තියෙනවා ඉතින් මම ලබපු මනුස්ස ජීවිතයේ සත්‍යයක් කාට මොකද්ද වෙන අකුසලේ ගන්ධ රස පහස විඳිනකොට මොකද්ද වෙන අකුසලේ ඇයි ඒක මේ ජීවිතේ රස ආස්වාදය අඳුරන්නේ නැත්නම් සාහිත්‍යයක් නැද්ද සෞන්දර්යයක් ලෝකේ නැද්ද ඇයි මේ රූප සද්ද ගන්ධ රස පිළිබඳව විදිහට තහංචි කරන්න හදනවා. ඇත්තටම සර්වඥ වහන්සේවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව අන්තවාදීව නීති පනවලා නැහැ. උන්වහන්සේ සඳහන් කළ දේ මේකේ ප්‍රමාණය හොදන්නේ. සීමාව ඉක්මවලා යන එක තමයි පුතක් කරන්නේ කියන දුර්වලකම යම් ප්‍රමාණයකට ඇහැට රූප ඕනේ, කනට ශබ්ද ඕනේ, නාසයට ගඳ ඕනේ, දිවට රස ඕනේ, කයට පහස ඕනේ, හිතට ඒකී ඕනේ. පුදක්කනේ කියන මනසගේ තියෙන එකම දුර්ලභම තමයි මේ සාධාරණ මූලික අයිතිවාසිකමක් වශයෙන් පටන් ගන්න මේ රූප බැලිල්ල යම් වෙලාවක අනුන්ට බාධා කරන මට්ටමට යනවා සදාචාර මට්ටමට බාධා කරන මට්ටමට යද්දී සමාජ තමන්ගේ ඇහැට අනාගතේ ලෙඩ කරන මට්ටමට යද්දී ඒ සීමාවෙදී නතර කරගන්න බෑ ඒ නිසා අසීමිතව ඇඟි වැට කඩාගෙන යන හරස්දාලක් වගේ රූප බැලීමේ ආසාවක් තියෙනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉතින් මේ අද අපි ඉන්න 2012 යුගයේ එනකොට නව තාක්ෂණය නිසා, යටිතල පහසුකම් නිසා, සංනිවේදන ක්‍රම නිසා අපිට ඕන රූපයක්, ඕන ශබ්දයක්, ඕන ගඳක්, රසක්, පහසක් බොහොම කෙනෙක්ෙන් ලබා ගන්න පුළුවන් කරන්නේ. මේ කියන්නේ අපි ඒ තරම්ම ඒකාග්‍රතාවයෙන් ඈත් වෙනවා කියන්නේ. ඉතින් සමතයෙන් ඈත් වෙනවා. ඉතින් සමාධියෙන් ඈත් වෙනවා කියන එක ඉතින් අපි තවත් ඡන්ද දෙනවා. මේකත් වැඩි ජනමාධ්‍ය දියුණු කරා. මේකත් වැඩි කැපිටල් පහසුකම් දියුණු කරා. මේකත් වැඩි රට දියුණු කරා. මොකද්ද දියුණු වෙන්නේ? දසමාර දේනාවට වැඩි වැඩි ආහාර දෙන එක තමයි හිතේ. ඉතින් යම් කිසි කෙනෙක් එතනදී මේකයි ප්‍රමාද අප්‍රමාදේ නම් ඒ රුරු බැදීමේ දහස් බවක් අර පිළිමැස්මක් ශබ්ද ඇහිීමේ ගඳ රස පහස විඳීමේ මදහත් ගතියකට යන්න යම් විදියක අදිෂ්ඨානයක් ගන්නවනම් ඒ ගන්න අදිෂ්ඨාන සාපේක්ෂ ප්‍රමාණයකට පිටේ සමතය පිටේ සමාධිය පිටේ ඒකාග්‍ර භාවයක් තියෙනවා. මේක බණට කියයි. බලන්න කිව්වට තාමත්ම කලාතුරකින් අපිට මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ වෙනුවෙන් ඕන නැති නිසා නෙවෙයි අපේ හිතේ තියෙන චපලකම නිසා. අපේ හිතේ තියෙන ෂටගතිය නිසා. අපේ හිතේ තියෙන මායාවී ගතිය නිසා ඒ හිත අරගෙන යන්නේ අපි අවශ්‍ය. නමුත් ඇදගෙන අසල්වැසිනුත් අරගෙන ඇදගෙන යන ගතියක් වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විසි ඒකේ මධ්‍ය ප්‍රතිපදා එක්තර දෝෂයක් දකින්න බෑ. නමුත් මේ සීමා පන්නනකොට අන්න එතනදී අතර කර ගන්න බැරි නම් ඒක දෙක කොච්චර ඒ අප්‍රමාදයට කැමති වුණත් ප්‍රමාදයේ බය ප්‍රමාදයේ බය නොදන්න නිසා ඒ සමාධිය පිළිගත බැහැ. ඒ විතරක් නෙමෙයි ඒ මල පනින වෙලාවේදී අවශ්‍ය සීමා පනන වෙලාවේදී කවුරු හරි කිව්වොත් ඒ කිව්වම් ප්‍රමාණයට පා ඕක කරන්නේ ඔබේ ප්‍රමාණය දැනගන්න ඇඟිල්ල තරමට ඉක්මිනියක් කියලා ඒ පුද්ගලයා එහෙම කියන උපදෙස් දෙන පුද්ගලයා කෙනෙක් ද්වේෂයක් කරනවා මන්නකාරකම් කතා කරනවා. අපි මේ සාධාරණ දෙයක් නෙවෙයි කරන්නේ අපේ ධර්මයේ නේද කරන්නේ. මේව මොකක්ද මේකේ තියෙන වැරද්ද කියලා. එතකොට ද්වේෂය පහළ වෙනවා. ලබන්නම් හදන්නේ సౌందර්යයක් තමයි. ලබන්නම් හදන්නේ සාධාරණ සැපයක් තමයි. නමුත් ඒක විවිධනය කරනවා හෝ කාරණා කාරණා පෙන්වනකොට අනන්තවත් ද්වේෂය පහළ වෙනවා. ඒ ද්වේෂය පහළ වුණාට පස්සේ ගුණෝතුම සීලතුම දොස් කියනවා කියන එක ධර්මයට අගෞරව කරනවා කියන එක බුදුරජාණන් වහන්සේට පව අගෞරව කරනවා කියන එක කටේකලේ ගෑවෙන්නේ නැතුව සිද්ධ වෙනවා. ඒකේ වකට හිටපු බමුණු ජාතිකයන්ට බුදු සමාජයේම තියෙන ඔක්කොම සාරය උදාගෙන පිළිහිදු පිළිසට බුදුජානනාංශයෙන් මේ ධර්මයේ වශයෙන් හේතුනේ ඒගොල්ලෝ කටකර සුඛෝභෝගී ජීවිත බුදුජානනාංශික වශයෙන් කෙනෙක් නිසා. ඒ වගේම තමයි යම් වෙලාවක මේ තමන් බලාපොරොත්තු මේ කාම ආශාවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති වෙනකොට අපි ශික්ෂණයකට බහැලා කොහොමද නොදී හිටියොත් අපේ හිත අප්‍රමාදී කරන වෙනුවට නිින්දට වැටෙනවා. ඒකට අවශ්‍ය ආහාර නැතුණොත් නිින්දට වැටෙන නිසා තුන්වෙනි නීවරණය කීක සැලසෙනවා. සීන මේ දෙය කියලා කරන හිත විදෙන්න පටන් අර ගන්නවා. හිත මේ කෙලෙස් නැත්තම් අවදිනේ. ඔය ඩිස්පාපිටේෂන් සොසයිටි එකේ කාටවත් අපි කියතෝ ඒ ඥානගුණික සංඝේ බොහෝම ශක්ති ජීවිතයක් ගත කරගෝ. ස්වාමීන් වහන්සේනමක් පෙරවාද පොත් විලෝකෙන් වගේ විදාති මේ මූලික මැදස්ථානයේ ලෝකෙටම ඒ නෝර ඇති කෙරුවේ. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 80 කාණ පයින්කොට ස්පේන්ට ගියා. ඉතින් ඒකකට කවුරු හරි කියවන පොතක් තමයි අහගෙන ඉන්න පුළුවන් වෙන්නේ ස්පේන් නැති නිසා. පොත පොත් කියවීමේ අදබල ඇලිගලි වාසික ස්වාමීන් වහන්සේ නමක් ඒකකොට විකුබෝධි ස්වාමීන් වහන්සේ තමයි හන්දාට වැඩ ඇවිල්ලා දීපේසික වැඩ කරලා ඉඳලා මොකක් හරි පොතක් කියවනවා ඒ ස්වාමීන් වහන්සේට අවශ්‍ය මේ දැනුම සඳහා ඒ ශාන්ති කියලා කියනවා ඇත්තට පේන්නේ නැති නිසා විතරෝම පොත කියනවා නිදියට දවස කිසියෙම තියෙන නිදි නිදි ගැනද ඇහැට දීලා ඇහැට කවලා ඇහැ කුසි කුසි ගන්නලා කුසි කවාගෙන තියාගෙන හිටපු ඒ කාමය නැති වෙනකොට අරමුණු නැති වෙනකොට හිත සමාධිගත වෙනව නෙමෙයි කරන්නේ අනික්කලවට. තමයි මේ ශබ්ද නැති දැනගන්න නිදිමතට වැඩ. ඉතින් ඒක නිසා මේ බුදුරජාණන්සේ ඉති භාවනා සූත්‍රයේදී සඳහන් කළේ මේ රූප නැතුව ඉන්න එක නෙවෙයි මෙතන ප්‍රමාදේ කියලා කියන්නේ රූපේ බලලා හිටිනවා. රූප තිබුණට රූපත් එක්ක ආශා කරන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටින එකයි විතරක් ප්‍රමාදයට කියන්නේ නිසා සමහරු විශේෂම සදාචාරවාදී එන්නත් අත්කීම කාණ යුගයට වැටෙනතු රූප නොපෙන්න ශබ්ද නා ගන්ධරස නැතුව ධ්‍යාන ලබන්න බලාපොරොත්තු වෙන සමත බලන්න බලාපොරොත්තු වෙන භාවනා කරන්න බලාපොරොත්තු අපේ ඒකෙන්දී මුදුම චපල ගතියක් ක්‍රියා කරනවා නිසා ඒකක් නෙවෙයි ඒක නැත්තම් අතීතනාගත දෙකේ හිත දුමාකාර විදියට ආශාවෙන් හැසිරෙනවා කවම දාපත් මොනම චිත්තක්ෂණයකවත් වර්තමානයේ හිටින්නේ නැහැ. ඒක ඔල්ලෝසු බට්ටක්. ඔල්ලෝසු බට්ටට වයින් කියනකම් එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. එහාට පැද්දෙනවා මෙහා ඒක තමයි ඔල්ලෝසු බට්ටක රාජපාලි. බට්ටිය බලන්නේ කිව්වොත් එයා නතර වෙනවාගේ පේන්න තියෙන කෙලවරට. මේ පැත්තට කෙලවර කියලා නතර වෙන්න බගේ ඉඳලා වැටෙනවා. මැදින් තමයි වේගෙන්නේ. නමුත් ඇත්තටම නතර වෙන්නේ වයින් නැතුනොත් නැත. එයා වැඩ කරන වෙලාවේ ඉසුඹුලක් නැතුව වේගෙම යන්නේ නැතිනම්. ඒක තමයි ශක්තිය ජීවිතයක් කියලා කියන්නේ අපි අපිට උරුම වාසී වෙන අපේ හැබෑ නිවහන වර්තමාන මොහොතේ ශීඝ්‍රයෙන් යහපත් යහපතට යනවා. එතන කිසිම විශ්‍රාමයක් නැහැ. එතන කිසිම විවේකයක් නැහැ. ඒකට හිත ජීවිතයට යන්න යන්න යන්න ඒකාන්ත චිත්ත නියමයකට පස්සක් අනාගතයට යන්න යන්න යන්න ඒකාන්ත චිත්ත ඥානකන් පිට විෝ මේ එක්ෂණ ගතිය. ඉතින් අපි මුළු ජීවිතේම ගත වෙන්නේ අතීතය ගැන පශ්චාත්තාපේ සාකාංගත හීන හිතිවීමට ඉගැස්වීම තිබී. නිසා හිතට ස්පාසාවක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි කිසියම් සාධාරණයක් නැතුව අමෝලික සැකපහක්. බුදුන් කෙරේ සැකපාර කරන ධර්මයේ කෙරේ සැකපාර කරන සංඝයා කෙරේ සැකපාර කරන තමන්ගේ සීලයේ කෙරේ සැකපාර කරන ඊතනාකට හැමදේම සැකපාර කරලා අද තියෙන ලංකාවේ ලෝකෙම ගත්තොත් ඕම ලස්සන්ට සාදරව පටන් ගන්න පෞ ජීවිත 90කට වැඩි කැඩලා යන්නේ ඇත්ත හේතුවක් නිසා නෙවෙයි සැකේ නිසා. ඒ වගේම Tamange අනෙකුත් සම්බන්ධ කරගෙන සියල්ල කර්ම කර්මයේ තියෙද්දි මේ සැකේ පාර වෙච්ච දවසේ අර සියල්ලම ඉනිගත් හඳුන් කැලයක් වගේ කිසිම වටිනාකමක් නැති එකක් මෙන්න මේ ආකාර වදදින මේ නිවන ධර්ම විශේෂයෙන් අවිශිෂ්ට හිත විචිත්ත හිත කියනවා. ඒකේ අනිත් පැත්ත නිවන ධර්ම දිනොට අනිත් පැත්ත විතක්ක ਵਿਚාර එකක් පිචිසුපේ එකකටව ධානාංග සපේනවා. මෙන්න මේ දෙක මැදදී ඒ නිවර්ණ ක්‍රේ හැසිරෙන හිතට අපි කියනවා ප්‍රමාදිත හිතක් කියලා විතක්ක විකාර ප්‍රීතිසික එකඟතාවදී වූ ධාන ධර්මයේ චෛතසිකෝට වැටීතර කියන අප්‍රමාද ඇත්තටම කියනවා නම් මේ භාවනා ලෝකයේ භාවනාව කියන વિષය වැටලා තියෙනද ඔන්නෝත සී සී ලක්ෂණ කන්නේකට භාවනා කියන්නේ භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිතු උද්දච්ච කුච්ච ආදී වශයෙන් ප්‍රසිද්ධව තියෙන නිවන ධර්ම ටික කීකරු කරගෙන මේ විතක්ක විචාර පීචසු දෙකක් කතා කරගෙන නිවන් මේ ධ්‍යාන ධර්ම පහල කරනවා. අන්න ඒ විශේෂයි නිදිගත කරන භික්ෂුවට සමාධි මට්ටමේ අප්‍රමාදයක් සකච්ඡා කරන්න වෙනවා. අන්න මේ සමාධි මට්ටමේ අප්‍රමාදයක් ලබා ගැනීමට එක රැස්න තැන්වල තමයි භාවනා මධ්‍යස්ථාන. ඒ භාවනා මධ්‍යස්ථාන බොහෝ විට ඒ කාමච්ඡන්දේ දනව නැහැ. ව්‍යාපාදේ දනව නැහැ. නිදිමත අවශ්‍ය නැහැ. සැක අතීතනාගත පිළිබඳව කම්පන පශ්චාත්තාප ඇති කරගන්න බැරි වෙන විදිහට ස්ථාන අපි භාවනා මධ්‍යස්ථාන කියලා කියනවා. අන්න ඒ වගේ තැනකට ගිහිලා අපි හිතමු යම් කිසි කෙනෙක් විචිත්ත හිත වෙනුවට ඒකාග්‍ර හිතක් ඇති කිරීමට කටයුතු කරනවා කියලා. අපි ආයෙ කියනවා අප්‍රමාද රතිය කියලා. අප්‍රමාදයෙන් කැමති කෙනෙක් කියලා. ඉස්කීවේ වකුසුවා භාවනා කරනවා නම් එහෙම කෙනෙක් ඒ මුලවිච්ච සමාධියක් මුලවිච්ච සමතයක් මුලවිච්ච ධ්‍යානයක් ඇති කරගැනීම සඳහා ක්‍රම තුනකට යාට යේදී ඒ සතර ඒ යුද මෙහෙයුම කරන්න. ඒක සඳහා ඉඳගෙන භාවනා මධ්‍යස්ථානයේ ඉඳගෙන ඉස්පිතාලේ දැරි සත්කාරයේදී කරන දෙයක් වගේ අවශ්‍ය පසුකම් පහසුකම් පසුකම් සම්පූර්ණ සකස් කළ දීලා අක්මේ ප්‍රමාණය වෙනත් අප්‍රමාද උත්සාහ කරනවා. ඊට පස්සේ සාමාන්‍ය ඉස්තිකාරේ වාට්ටුක තියාගෙන වෙදකම් කරනවා වගේ සක්මන් භාවනාවේදීත් මේක අප්‍රමාදයේ ප්‍රමාදේ වයින් කරලා වඩන්න පුළුවන්. ඊට පස්සේ ඒදා ගෙදරගෙනලා සුව වෙන වෙලාවේ ඉන්නවා වගේ ඉතින් දා ජීවිතයේදී අපට මේ අප්‍රමාදය අයින් කරලා අප්‍රමාදේ වඩලා ප්‍රමාදය අයින් කරන්න උනන්දුවක් තියෙනවා. ඉතින් අද කීප දෙනෙක් අලුත් අත්වත් ඉන්න නිසා අපි ලොකු වෙලා ගනිමු. නන්නාලුන කෙනෙක් ප්‍රතිස් බලාපොරොත්තු වෙන කෙනෙක් අලුතෙන් භාවනාවට ඇවිල්ලා කොහොමද අඩු ගානේ පරියන්කේ ගෙනගෙන භාවනා ශාලාවක් ඉඳගෙන ප්‍රමාදයේ පිටු දැකලා අප්‍රමාදේ වඩන්න කොහොමද කියලා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න ගත්තොත් මේ සඳහා සර්වඥා පස්සේ මේ භාවනා කරන කෙනාට බාහිර පරිසරයේ සහ අභ්‍යන්තර පරිසරයේ පිළිබඳව අත්නෑර දේශනා කරපු ධර්ම කොටස ටිකක් සාමාන්‍ය බුද්ධිය සඳහා සුතමේ බෞද්ධ භාවය සඳහා දැනගන්න. ඒ වගේ වෙලාවල සර්වඥන්සේ අත්නෑර අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා බාහිර පරිසරයේ වර්ණනා කරනවා. අරඤ්‍යගතව කියලා කියන්නේ වනසන්දේකට හෝ කැලේකට රිංගනවායි. ඒ වනයේ තියෙන සුන්දරත්වය තමයි කවදාකවත් කාමච්ඡන්දේ දනවන්නේ නැහැ. ගම නගරය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම කාමයේ සඳහාම හදාගත්ත තැන. නගරයටත් වැඩි අමාරුයි අගනගරය. ඒකේ දිනුවටවල වල අගනගර සම්නි කර කාම ලෝකය. ඒ වගේ පුරවරයන් මේ හැසිරෙන පුරංගනාවන් සහ පුරවැසියන් වයසකය අයින් කරලා ලෙඩ අයින් කරලා පිස්සු අයින් කරලා බොහෝම ලස්සනන මදේ විතරක් හදලා තියෙනවා ඔන්න අපි දියුනේ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ පුරවරේ විලා ඉඳගෙන එන් කියලා කියලා ගත කරනවා. ඉතින් අනික ඔක්කොම කතා අරගෙන ඉන්නවා. අනේ අපි දියුනේ ඉච්ච දවසක මෙතෙන් තමයි යන්නේ. නමුත් මේ එක් එක් ගෙවත් ඇතුළත හරපද්ධතියක් නැහැ. ඇතුළත බැලුවොත් සාර ධර්ම එන ගාස්ස සෝපිකේ. ඒක අපි එකින් නැහැ යන්නේ. මේ කැලෙන් එළියට යන මිනිස්සේ සර්වඥාති වචනේ කියනවනම් වික්ෂුවක් කැලේ පින්නල එළියට යන වික්ෂුවක් අනේ මට හොඳ පින්දපාත ටිකක් හම්බ වෙයි අනේ මට ලස්සන සුවක් හම්බ වෙයි අනේ මට හොඳ නවීන සීනාසනයක් හම්බ වෙයි මට හොඳ බෙහෙත් පිළිකරක් ලැබෙයි කියලා කැලේ පිටු දකින්නකොට කැලේට පස්සාරවනකොට බුදුරජාණන් කල්පනා කරන කියනවා මේ එයාට කල්පනා වෙනවනම් මේ කැලේ කොච්චර විජන වාතයේදී මට සම්පූර්ණ පිරිසිදු වාතයක් අත්හැරලා මම යන්න හදන්නේ මිනිස්සු ප්‍රසවාස කරපු ජන වාතයට නේද මේ කැලේ මෙච්චර පිරිසිදු වතුර තියෙද්දී මම දැන් මේ යන්න හදන්නේ කෙලසිච්ච වතුර නේද මම සිඩ්නි වලට ගියාට පස්සේ මේ නගරේ හැමදැනම ගහලා තියෙනවා හැම වැසී කියලා තියෙන දැන් නවවෙනි වතාවටත් කරගෙන රීසයිකල් කරපු වතුර ඉස්තිල් වලින් අරගෙන සුද්ධ කරලා අපව දෙන වතුරෙන් තමයි නාන්න තියෙන්නේ. ඉතින් ඒකට තමයි මේ යන්නේ. ඊට වගේම සතුටෙන් සඳහන් කරනවා මේ කැලේක තියෙන මේ නිස්සද්දතාවයේ ශාරීරික වෙනුවට මේ නගරයක තියෙන මේකට යන මිනිස්සයා දන්නවනම් තමයි පිටුපාන්නේ මොකේද කියලා. අප්‍රමාද රති කියන කිසි දිනෙක මේක කරන්නේ නැහැ. අවුරුදු 200ක 300ක ලංකාවේ අවුරුදු 2000 ගානක ශිෂ්ටාචාරය කියලා කියන්නේ වනචරව හිටපු සතා දැන් ගාම වාසී නගර වාසීමයි. මේ 2012 කියන්නේ ආයෙත් නගර වාසී සහ ගාම වාසීන් වනචර වෙනවා. අහෝ කැලේට යනවා. දැනුයි තීරෙන්නේ කැලේ කියන්නේ මොකක්ද? මේක රොල්ලෝතු බට්ටන් උපමාව තමයි කියන්නේ තියෙන්නේ කාලයකට අපි කෙලවරට යනවා ජීවන ජීවන ජීවන කියන ආයෙසර පස්සේ පස්සට එනවා. අර පරණ තිබුණු සුභාගම් දාලිය හොඳයි. වනපෙත් හොඳයි. හැකියාව වෙනකල් සර්වඥාන්ස මේ පද්ධති දෙක නෝම ලක්ෂණ දෙන්න තියෙනවා. ඉන්සාවුනාස සඳහන් කරලා තියෙනවා යම් කිනෝට විචිත්තකම නැති කරලා අවිපටිසාරීක මේකට ගන්න ඕනේ නම් පිසිදු වාතේ පිසිදු ජලයේ සා විවිකේ ඕනේ නම් අපව කැලේට. ඉතින් ගහකොනේ ඉඳ ගන්න. ගහකොනේ කියන්නේ සම්පූර්ණ ස්වභාවික පරිසරය. එන්නතන් ශුන්‍යකාරකට යන්නේ කියලා කියනවා කාම භෝගින්ගේ හිස්කරකට යන්නේ. අපි මේ වගේ තැනකට ඉන්නේ ඒක නිසා. ඒ විදිහට අරණ්‍ය රුක්ක මුල සහ ශුන්‍යාකාර தত্ত্বය අප්‍රමාදී බවට හරියට මුලිය ඔපරේෂන් එකක් කරනකොට ඔපරේෂන් තියටර් එකේ තියෙන ගුණාංග පිටවල අපිට ඔපරේෂන් කරන්න බෑ මොලේ කුස්සියක තියාගෙන. අකුස්සියක තියාගෙනත් බෑ. ඒකට යන්න ඕනේ තියටර් එකට ඒ තියටර් එකේ මෙච්චර පහසුකම් තියෙනවා කිසිම විශේෂ පීඩයක් පිටින් ඉන්නත් බෑ. තියෙන විශේෂ පීඩයක් කරන්න පහසුකම් තියෙන්න ඕනේ. ඔක්කොම පරිසරය අඩගස්සන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ අරන්නේ අරුක්ක මොළ ශුන්‍යagara. ඊට පස්සේ උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අපි ඉන්නේ හතර ඉරියව්වේ. හිතගෙන ඉන්නවා හිතගෙන ඉන්නවා ඇවිදිනවා නිදිය ගන්නවා කියන හතර ඉරියව්වේ. මේ අප්‍රමාද රති වික්ෂුව මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි ඒකට වඩාත්ම පක්ෂක්කාරී සැප ඉරවන ඉරියව්ව. ඒ නිසා බුදු පිළිම ගත්තොත් වැඩිම බුදු පිළිම කාටක් කියන්නේ මේ ඉඳගෙන ඉන්න බුදු පිළිම. මොකද උඟා දෙනෙක් ඒකට අදහකට හෝ කැමැති ඒ පිළිමේ තියෙන సౌందර්යය. එසා ඒ මහමෙන්නාවේ කියන ඥානවාන්තිකේ සමාජ බුදු පිළිමේ ඒ ලෝක පූජිත බාටපත් කරලා තියෙනවා. මොකද මේක බලනකොට ඒක මොකද්ද හැඟීමක් දෙනවා මේ ප්‍රමාදයේ වැටිලා විචිත්ත වෙලා මානසික අසහනින මිනිස්සයාට මේ ගලේ උනත් ඇතුළත නැමිච්ච හිතක් තියෙනවා. ප්‍රමාදය කියන්නේ විචිත්ත කියන්නේ බාහිරයට කියලා කලබල වෙච්ච එක. ඒකාග්‍ර උනායි කියන්නේ සමතේට පැතුනායි කියලා කියන්නේ සමාධිගත උනායි කියලා කියන්නේ ඇතුළට පැමිණෙච්ච එක. අන්න ඒක ගලෙත් මේ සමාධි පිළිවිලි ගලෙත් පේන්න තියෙනවා ඉන්න ඒරියාවෙන් ඇතුළට නැමිච්ච ගැටි. ඒ නිසා බුදුජානනාංශේ නිචීදති පල්ලංකම් කියලා අලංග බඳ වාඩි වෙනවා කියන එක. ඉති මේන්තර කැලේකට ගිහිල්ලා ගහකට ගිහිල්ලා නැත්නම් ශුන්‍යකාරක ගිහිල්ලා ඉඳගෙන උතුම් කායම් පනිදාය. දුකය කෙලින් කියාගන්න. පරිමුඛං සතින් උපට වේත්වා අප්‍රමාදයේ පිළිබඳව තාක්ෂණික කැලල උන්නතර තමයි ඉතිපත් වෙන්නේ. මේ අප්‍රමාදයේ කියන වචනය ප්‍රමාදයේ කියන වචනේ ප්‍රතිපක්ෂ වචනේ වශයෙන් අපි සාමාන්‍ය භාෂා විවහාරයේ උත්තරකම ඒ වචනයට සමාන්තර වචනයක් තමයි බුදුචානන්සේ බොහෝ සූත්‍ර සාහිත්‍ය පාවිච්චි කරන්නේ සතිය. නිසා මේ දේශනාව සඳහා හෝ එහෙම නැත්නම් බුදුජානක වහන්සේගේ අප්‍රමාදය ගැන කතා කරනකොට සත්‍ය සමානයි අප්‍රමාදය කියලා සමාන වචන දෙකක් අන්තර ගන්න පුළුවන්. ඒකට අදාළ කෙනාට සුත මේ වශයෙන් බෞද්ධ භාවයේ මේක ආධාරයක් වෙනවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී පරිමුඛං සතිය උපට්ඨපේත්වා ආශ්‍ර සර්වත්‍යං සිදාන. කියන්නේ සතිය පෙරමුණේ කියන්නේ. සතිය ඉස්සරහින් කියන්නේ. ඉතින් මේ ඉස්සරහින් තියා ගන්නවා කියන එකට අර්ථයක් දෙනවා හුස්ම ගන්නකොට නාසය ඉස්සරහ සතිය කියලා. ආනපන සතිය කරනකොට මුඛය ඉස්සරහ සතිය කියලා. මුඛය කියන මූණටයි කටයි දෙකටම. කට ඉස්සරහින් මූණ ඉස්සරහින් සතිය කියලා. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් ඔය මම කලින් සඳහන් කරපු ඥාන කෝණික සංසය සඳහන් කරපු අපි ආගමික ජීවිතයේ ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණ අතර අපි සතිය හැම වෙලාවෙම පස්සට දාගෙන ගමන් කරනවා. අපි ශ්‍රද්ධාවයි ඉස්සර කරන්න හදනවා. අපි වීර්යය ඉස්සර කරන්න හදනවා. සමාධිය ඉස්සර කරන්න හදන සමාන ප්‍රඥාව. නමුත් සතිය කවදාකවත් කියවෙන්නේවත් නැහැ. මේක තමයි අපිට වෙලා තියෙන වීණි. මේක තමයි අපිට වෙලා තියෙන දෙලි. මේක තමයි අපිට වෙලා තියෙන ඕනියම. ඒ නිසා මෙතනදී බුද්ධ ඥානසික කියනවා මේ ඔක්කොම කොට ධර්ම ඉස්සරහින් සතියේ පෙරමගන්න. සතියේ නායකත්වය ගන්නයි කියන නැත්නම් නායකත්වය දෙන්නේ. ඉතින් ඒ නිසා මේ පරියන්කේ ඉඳගත්තර පස්සේ අප්‍රමාදේ වඩන්න, සතිය වඩන්න, ඒ විදිහට ශ්‍රද්ධාව වඩන්න වාඩි වෙනවා නෙවෙයි. වීර්යයක් වඩන්න වාඩි වුණත් නෙවෙයි. සමාධියක් වඩන්න වාඩි වුණත් නෙවෙයි, ප්‍රඥාවක් වඩන්න වාඩි වුණත් නෙවෙයි, සතිපට්ඨානයේ සඳහයි වාඩි වෙනවා. දැන් අපි ඉනිසරමනේ මේ දවස්වල කෙරෙන 22 වෙනි භාවනා වැඩමුළුවේ හැමදාම වැඩමුළුව පටන් ගන්නකොට මතක් කරලා දෙනවා. අපි මේ රැස් වෙලා දවස් 10ක් 15ක් ඉඳින් වෙන් වෙලා මෙච්චර කටකිරීමක් කරන්නේ තාම හොඳින් මතක තියාගන්න අපි වඩන්න හදන්නේ සතිය මිස වෙන ගුණ ධර්ම නෙවෙයි කියන්නේ. අප්‍රමාදයේ විෂ වෙන පින් කරන්න යනවත් නෙවෙයි මේ සමාධි වරණ යනවත් නෙවෙයි මේ ශ්‍රද්ධාව වරණ යනවත් නෙවෙයි අපි දුකේ සත්‍යය වර්ණ ගා ගන්න හදන්නේ. අප්‍රමාදය වර්ණ ගා ගන්න හදන්නේ. ඒක තමයි සර්වචනාංශී සතිපට්ඨාන සූත්‍රයේ පරිණකන් සතියෙන් උපට වේවා කියලා සතිය පෙරමුණේ තියාගෙන කියලා සඳහන්. ඉතින් මේක ලේසි. මොකද හේතුව අර සද්ධාව වගේ සතිය විචිත්‍ර চৈতසිකයක්. ඒක ආවට පස්සේ සීලාරයක් වෙනවා. වීර්ය වගේ ධාර්මික දාර ඉස්සරහට පෙරමුණට යන ප්‍රගතිශීලී ගතියක් නව නිර්මාණ ගතියක් සතිය නෑ. සතිය තියෙන්නේ ඇති ඇති වෙන්නේ විතරයි. ඒක නිසා හරි නිවැරදි වටිනාකමක් අවබෝධයක් නැති කෙනා සතිය කියනකට අක්ක නැහැ. ඒ මොකද හැම කෙනාම කැමති මේක වෙඩි ලස්සනයි. හැම කෙනාම කැමති තමන්ගේ හිත මේක වෙඩි පිසිදු වෙනවා දකින්න. නමුත් හැම කෙනාම හිතෙන් තරම් තමන් ලස්සන නැහැ. කයින් හැම කෙනාම හිතෙන් තරම් තමන් හිතින් ලස්සන නැහැ. ඒක ඇති ඇති දකින්නට හැම කෙනාටම ඉච්ඡා බංගත්තා. හැම කෙනාටම චික් කියලා කියනවා. ඒ නිසා ඒගොල්ලෝ කැමති ඊට වැඩි ලස්සන කෙනෙක් බලබලා ඉන්න. ඒක ලස්සන කෙනෙක්ගේ බුදු බුදා ඉන්න. මේ මේක ඇතුලෙන් ලස්සන ඇති කරගන්න මේක ඇතුලෙන් මේක ලස්සනයි කියලා දකින්න කිසිම කෙනෙක් මානසික මනසේ ඇති වෙන්නේම හැම වෙලාවෙම වෙන පශ්චාත්තාප හිතේ. හැම වෙලාවෙම ඉන්නේ පැරදිච්ච හිතේ, ඉච්ඡාබංගකටපත් වෙච්ච හිතේ. ඒ නිසා එවැනි සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට මේ සතිය එච්චර ජනප්‍රිය চৈতසිකයක් නෙවෙයි. මොකද සතිය ඇති හැටියි පෙන්නන්නේ. අපි මුළු සංසාරයෙන් අපි කරගෙන ආවේ අතිශෝක්තිය. මමබෑ, රංගපෑම, මායාව. ඉතින් අපි කැමති නේ අපේ හීනෙන් නැගිටින්න. අපි කැමති නේ අපි මවාගත් රංගපෑමෙන් ඉඳින්න. අපි කැමති නේ අපි මේ නාටකමක් නටන්නේ බව තේරුම් ගන්න. ඒ නිසා මේ නාඩගම් නැතන ජීවිත ගත කරන ඇත්තෝ මේ සත්‍ය සලකන්නේ හතුරෙක් වගේ. අවදා හෝ ගම්කිසි කෙනෙක් සත්‍ය ඉස්සර කියලා වාග්යෙන් භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ පළවෙනියෙන්ම හම් වෙන්නේ ලොකු පච්චාත්තාපය. Taman හිත මෙච්චරම කෙලස් බරද, Taman හිත මෙච්චරම විචිත්තද, Taman හිතේ මේ තරම්ම න්‍යාය පත්‍යක් නැද්ද කියලා තේරුම් ගත්තට පස්සේ කිසිම කෙනෙකුට සතිය ඉදිරිපත් කරනකොට භාවනා වැඩෙන බවක් නම් තියෙනවා. සතුට වෙන කාරණාවක් වෙන්නේ නැහැ. ඒක නිසා මෙතනදී බෞද්ධ භාවය ඇත්ත ඇති ඇති ඇති ඇතියට තේරුම් ගන්න එක දේශනය. ඒ නිසා අප්‍රමාද රතිය කියන සතියට ඇති කැමැත්ත අප්‍රමාදේ සඳහා ඇති කැමැත්ත බුදු කෙනෙක් අවබෝධ කළ දුන්නොත් මිස මානවයාට ස්වයම්භූව කවදාකවත් මේන්නේ නැහැ කොහොමද මතක තියාගන්න. ආවොත් වෙන මොකක්වත් මේ ඡානමේ කල්යාණ මිත්‍යෙක් ඇසුරු කරපු නිසා ඒකයි. බුදුහාමුදුරගේ පණගත කල්යාණ මිත්‍යාගෙන් තමයි මේ කියන්නේ. කවම කවදාකවත් මිනිසයාට Taman ගැන දැන් ඇති කියලා හෝ සත්‍ය පිටක් මේ අපේ මානසික රටාව තුළ කවම දාපත් එන්නේ. ඉන්නේ නැහැ එන්නත් බෑ. ඒක නිසා රත්නපාල ස්වාමීන් වහන්සේ කියලා කියන බුදුහාමුදුරේ කාලේ හිටපු හොඳම සීතු කෙනෙක්ගේ පුතේ අම්ලා තාත්තා දෙන්නගෙම අත්මත පරම්පරාවේ බුද්ධිත් අයිතිකාරය තමයි පුතා. එයා පැවිදි වෙලා නැවතත් දී කරවලන්න දෙමාපිය උත්මාකාර ප්‍රයත්න කරනවා. පරණ අඹුවන් ලස්සන සරසල ඉදිරිපත් කරලා මේ ඇවිල්ලා උසුළු විසුළු කරනවා. ඔබ මේ දිවි රෝග කියලා සුරංගයෙන් ප්‍රාර්ථනා කරනවා ඔබ මේ භාවනා කරන්න කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු දේශනා කරපු කොටස කියනවා මේ ලෝකේ අතිච්ඡෝ කාමදාසෝ ඌනෝ ඌනෝ ලෝක අතිච්ඡෝ කාමදාසෝ මේ මුළු ලෝකේම ඌන භාවයක් තියෙනවා කද්දෝ පොඩ්ඩක් නැගලා අදිට මාළුවට ලුණු මදි වුණා වගේ කවම කවදාකවත් සම්පූර්ණ නැහැ විසර්වතනසි වචනය කියනවා උන්වහන්සේ ශක්තිතරගේ වෙලා මහා මන්දාතුන ඒත් නැట్లా තියෙන්නේ හිගයක් මුළු ලෝකෙටම රජ වෙලා මැරලා තියෙන හිතයක්. අතුත් අතීතෝ අතුත්තිකරමයි නැහැ. අපි හිතනවා මේ අපි දැන් ඊගාට බලාපොරොත්තු වෙන හීනේ හරි ගියාම අපි ඊගාට හම්බෙන ප්‍රොමෝෂන් එක හරි ගියාම අපි ඊගාව ආණ්ඩු ආපුවාම ඊගාව ඉස්තු ආපුවාම අපි බලාපොරොත්තු හරියයි. නමුත් ඒක අර ඌරු වගේ කරක් ඉස්සලා බැලුව කරන් කලේ වගේ. කරක් කලේ ඉස්සලා යන්න යන්න යන්න පූර්ව පරාදේ දුක වේ. හැම කෙනාම අත්‍යන්තිකව ජීවත් වෙනවා. කාමදාසයි. මේක කියන්නේ කාමරාජදීගේ කාමරාජධානිය අපි බත් බැලේ. අදාපත් පුරවන්න බැරි ඇහිදල් කූඩේකට වතුර පුරවන තමන්ගේ වලිගෙන් මොහොතින් ගන්න හදන ගේනෙක් වගේ පුදුමාකාර විදිහට දවල් රෑ දෙකේ එළිය එළිය පිට කරන ටිකක් තියෙනවා ඊනේ හිතෙන් කරන තව ටිකක් තියෙනවා කොච්චර හරි කරන්න මේක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා නිදාසකත්වය කවදාකවත් කෙලවර වෙන්නේ නැහැ. ඒ නිසා ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ මේ ලෝකේ කිසිම කෙනෙක් කවදාකවත් ඇති කියලා නැහැ. කාමයේ කවදාකවත් ඇති කියලා නැහැ. ඉතින් මෙන්න මෙවැනි ලෝකෙක ජීවත් වෙනකොට ඒ කෙනාට ඇත්ත ඇකේක දකිනකොට සතිය කවදාකවත් සතුටක් නිසා යම් තැනකට ගිහිලා අරන් එකට වෙලා රොක්ක මොනකට ගිහිලා ශුන්‍යකාරකට වෙලා සලක වැට වාඩි වෙලා දෙක වහගෙන මේ ඇතුළේ හිත නමකෝ ගම. භූතයන්ගෙන් පිසාචයන්ගෙන් ප්‍රේතයන්ගෙන් යක්ෂයන්ගෙන් දෙවිසත්තුන්ගෙන් යර වටෙන් තැනකට ගියා වගේ තමයි දැනෙන්නේ. මොකද මේක ඇතුලේ සියලුම මේ මාර බල වේග ටික ඇතුලේ ජීවත්. ඉතින් හිත හරිය කැමැති නිසා එළියට. අනුන්ගේ රූප බලන්න, අනුන්ගේ ශබ්ද අහන්න, අනුන්ගේ ගඳ බලන්න, රස බලන්න, පහස බලන්න. නමුත් ඇති ඇති දකින්නයි කියලා කියන්නේ පිටිවල බලන්න ඕනේ. නමුත් අඩු ගානේ මේ දෙක අතරේ ඇතුළත් බලලා පිටත් බලලා සංසන්දනය තුළ තමයි ශක්තිය දකින්න ඕනේ කියලා ඇතුළත හිත නමන එක දුස්සීලයට අසද්ධාවන්තයට අපාය යන දෙයක්. උදාහරණයක් වශයෙන් කියනවා මිනිමරුන් අඩුවකට දින තීන්දුව වෙලා අවල් දාර්ශනික මාර්ගය කියලා. ඒ මනස කරුවල කාමරයට දැම්මට පස්සේ ඒ මනස ගිහිනේ කොහොම ගිහිනේ? Taman දන්නවා Taman දැක දැක දැන් දැන් කරපු අපරාධය. Taman දන්නවා දැන් රත්තු එක දාන්නවා. විනිශ්චයකාරකම විනිශ්චය දීලා තියෙනවා. කවනෝ කලකින් මට හම් වෙලම දන්නවා. ඒ නිසා ඒ මනසට මොන ලසන් තමන් රසපසවුළු ආහාර දුන්න මොන තරම් යාන වාහන පොත්ත මෙට දුන්න අර අන්ධකාරයට ගිය ගමන් ඔය හතරක යන් අවසියන් අනම්මනම් කියලා එළිය දෙල්ලම් කර කර හිටියට මරණ දවසේ එනකොට බිම දාගෙන වැලිකු බිම වැටිච්ච වැලි ගෝණියක් වගේ ඇදගෙන උඩ යන්න ඕනේ පෝරකේට මොකද බඩ යනවා බය වෙනවා කෑගහනවා මේ ඇතුළේ දකින්න අන්ධකාර කාමරේ නාන්න වේ ඊට වැඩි වෙන කරන්න දෙයක් නැහැ ඒ නිසා යෝගාවචරයට ඇද්දේ වාගතර පස්සේ තමයි අතීතයේ පිළිබඳ ඉතර සතුට හිතක් නැත්නම් ඒ පුදුමාකාර ලාහට බින්දු පිළි කරනවා වගේ ඒක දාන දාන පිටපත. ඉතින් මේ නිසාම භාවනා නොකරන භාවනා පටන් ගන්න භාවනා නොකරන සීට 90කට වැඩි පිට. ඇත්ත ඇති ඇති දකින්න කොන්ද බලන්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ ආධුනිකයරවත් ඇත්ත ඇති ඇති දකින්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම ඇත්ත ඇති ඇති දකින්න නිසාමයි හිත බයි. මෙන්න මේකට ආධ්‍යාත්මික පිටකොන්දක් ඕන. මේකට බුදුබණ අහලා තියෙන්නේ. ඉතින් අර වෙන පාරක් නැති බව තේරුම් ගන්න ඕනේ. මෙතනින්ම පටන් ගන්න ඕන බව තේරුම් ගන්න. ආනේ මේ කෙනාට මේ ප්‍රමාදය අපහැරලා අප්‍රමාද රති ඉඳ එවන්සා මේක ජීවිතයේ මේක ජීවිතය පිළිබඳව තිබුණු අභිමතාර්ථ සම්පූර්ණ නැවත සලකා බැලීමක් කරන්න වෙනවා. බාහිරවත් පිළිහිට ඇති වෙනවා. දාන්න බැරි කම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දානය පිළිගන්න කැමති. දානයක පිළිගැනීම කවදාකවත් මම මේ දකින්නේ ඇත්ත බව හිතන්නවත් කැමති නෑ. ඒ වෙනුවට කැමති එළියක බලන්න. ඉතින් මේක කවදා හෝ තමයි විශ්ම පටන් ගන්න වෙනවා. කවුරක්වත් එන්න මේකට අත්උදව් දෙන්න බෑ. කොච්චර දාන පින්කම් කරලා තිබ්බත් කොච්චර වෙන පින්කම් කරලා තිබ්බත් මේ වැඩේට ඉතින් අල්ලගු තියන්න අපේ. ජීවම කරන්නේ. කරලා කරලා කරලා අපි හිතමු කොච්චර යටි වෙලාවක අපිට පුළුවන් වුණයි කියලා ඇත්තේ වහගත්තට පස්සේ මම දැන් මෙතන ඉන්නේ එකක් ලොකු විනා. මේ තමයි පටන් ගන්න. මේක තමයි අනුගානේ හැබැයි වෙනස. ඒ නිසා මොන කුණු කන්දලේ පෙන්නා. මොන තරම් හිතවිලියෙන් බවුල වුණා. විහෙස කර වුණා. මේ චිත්තක්ෂණේ මම ජීවිතේ මුදවන්නන් තත්මකාරී. භද්‍ර යෞවනී පළවෙනි තුන් යාමේ පළවෙනි යාමේදී පටන් අරගත්තනම් ඒ තාකේ මනසට ජීවිතේ මේක සාර්ථක සාර්ථක මධ්‍යම යාමයේ හෝ පටන් අරගන්න පුළුවන්. අවසාන යාමයේ හෝ පටන් අරගන්න පුළුවන්. ඒක නට එතන ඉඳලා මේ ඇත්ත ඇති හැටි දැකීම පටන් ගන්න පුළුවන්. අපි නැවතත් කියනවා ඇත්ත ඇති හැටි නොපිනීම නෙවෙයි තියෙන්නේ අපේ හිත මේකට කැමති. උඩල කොට උඩින් ඉන්න කැමති නැත්නම් වගේ. ඒ තමයි මේ කරන්න නම් අපි භාවන උපදේශ ලබන්නත් ඕනේ. පෙර කර බින්දී ඉන්නත් ඕනේ. සංසාරේ බය දකින්නත් මේ වගේ වැඩ කරන කල්යන මිත්‍ර පිළිසකට වැටෙන්නත් ඒ ටික වැටුණාට පස්සේ සදාචාරවාදී එහෙම නැත්නම් මේ දැඩිමත ධාරී අනවශ්‍ය දුකක් ඇති කර ගන්න හදනවා භාවනාව. අර ගන්න භාවනාවට ආරම්භය ලබා ගන්න. ඉතින් ඒ නිසා ගම්බීර බයක් ඇති කරගෙන අපි පාප කරයි නැත්නම් අපිට පෙර පින්නේ නැත්නම් පාරමිතා පිළිලා නැහැ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා නැහැ මේ ගෞතම බුද්ධ ධාතනේ දැන් භාවනා කර ප්‍රතිඵල ලබන්න බෑ নানা ප්‍රකාර කටළු කතා. ඒචා යන මනුස්සයත් පස ගන්නකයි තියෙන්නේ. නමුත් හොඳ පැත්තක් කියන නැත්නම් ඒකේ තියෙන නිසිදී කියන දිලිහෙන පැත්තක් තියෙනවා. මොකද පසුගිය අවුරුදු 40ක විතර මේ ලෝකෙන් භාවනා පැත්තේ දිනුවක් වෙනවා. ආධ්‍යාත්මික සඳහාම නෙවෙයි සමහරට ලෙඩ රෝග සුව කරන්නේ. සමහරට මානසික සාහන ඇති කරන්නේ. නැත්නම් මේ පරිසර දූෂණය නැති කරන්නේ. එහෙම නැත්නම් සමහර සුළු කොටසක් මේ ලෝකෝත්තර ප්‍රයෝජන ලබන. විශේෂ අපි යුගයේ ප්‍රතිදාවක් තියෙන හොඳ පැත්තක. ඒ නිසා ඒක වුණාට ඇත්තට වාගත්තර පස්සේ හැමෝටම හොඳ දෙයක් අත්දැක ලැබෙන්නේ. නමුත් මේදී ඇත්තට වාගත්තර පස්සේ මේ හිත පිට පයින් ගතිය, වේදනායන ගතිය, ශබ්දෙන් කරදර කරන ගතිය අරමුණේ හිත නොහිටින ගතිය මගේ කියාගත්තොත් මම කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් දෙකට කපු පණුවෙක් වාඩිකොට දාපු මාළුවෙක් වගේ ගෙහෙන්නයි සිද්ධ වෙන්නේ මේක තැනක හිත තියන බැරි හිත නන්නත්තර වෙන්නේ කෙලස් නිසා ඒ නැති කෙනෙක් ලෝකෙන එන්නේ දෙවිදියකට මේක දැක්කට හැම කෙනාම එකම කාලෙක තමයි පටන් ගන්නවා ඒක අපි තේරුම් ගන්න ගොඩක් කල් භාවනා කරලා පස්සේ. මම මේ දවස්වල ගිල්ලඹ යනවා. මට භාවනා උපදෙස් දෙන්න කවුරක් කටි කියන්නේ. ඔයie ගිල්ල භාවනා කරන මිනිස්සුත් එක්ක වාඩි වෙලා ඉන්න ඔක්කොම දුද්ද දුක්තිය. ඒකෙන් ඒක කැමැත්තක් තුනදී. ටිකක්වත් එක නෙවෙයි භාවනා කරන දුද්දත් එක්කනේ. ඒ සන්තෝෂේ තිබුණා. ඔත් ඊට වැඩිය මට හොඟක් හිතෙන්නේ ඒගොල්ලෝ හැන්දාවට එක කියලා භාවනා උපදෙස් ගැන ගුරු රෙකි කියන සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරනකොට මට තේරෙන්නේ ඉන්දියාවෙන් අහගෙන බලනකොට මට තියෙන ප්‍රශ්නේ මේ මිනිස්සුන්ට තියෙනවා අපිට මේක අදාහ ගන්න බෑ වෙන කය වෙන සංස්කෘතියකින් ඇවිල්ලා වෙන රසාවල් කරන වෙන වෙන දේවල් කියන මිනිස්සුන්ට එකම ප්‍රශ්නේ මට ගොඩාක් කල යනකොට තේරෙන්න පටන් අරගත්තා මේ මගේ ප්‍රශ්නේමයි වරණේ යට සමහර කට්ටිය මුලක්කල් භාවනා කරලා යෝග පන්තිවල ගිහිල්ලා ඉන්දියාවේ ගිහින් හම්බෙලා. තව සමහර බුද්ධ ආගමෙත් නෙමෙයි. මට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි. අහගෙන ඉන්නකොට තේරුණා. ගොඩක් කල් ගියා. තේරුණා අපි දෙන්නේ අතර කිසිම වෙනසක් නැහැ. අන්තර ප්‍රශ්න තියෙන්නේ මේකද සත්‍යය. මේකද අපේ ස්වභාවය. පිළිගන්න ලෑස්ති නේ. අනිත් එක මේක කියා ගන්න දන්න. අනිත් එක මේක කියවන වටිනාකමක් තියෙන බව දන්නේ නැහැ. තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේක අනන්ත අප්‍රමාණ මේ කෙලෙස් තුගේ මම කියාගත්ත නිසා මගේ කියාගත්ත නිසා මගේ ආත්මය කරගත්ත නිසා පුදුමාකාර වෙනවිලක් එනවා. ඒක සම්මෝහය කියලා කිව්වොත් එයා කියයි මටත් එහෙම තමයි මගේත් එහෙම තමයි මගේත් එහෙම තමයි කියනකොට ඔක්කොටම හොරි හැදිලා කියනවනම් සෝරි කියන්න දෙයක් නැහැ. එකිනෙකට හැදිලා නැත්නම් තමයි සෝරි කියන්නේ. ඔක්කොටම හොරි නම් හොරි තමයි. ඒ වගේ බලද්දී ඔක්කොටම හොරි තමයි. ඔගේ කිසිම කෙනෙක් ගන්න දෙයක් නැහැ සර්වඥයන් සඳහන් මම ඔබත් මේ සත්‍ය දන්නේ දැච්චා මේ අනන්ත ප්‍රමාණ සංසාරික සත්‍යය. මේක දුක්ඛ සත්‍ය බව ගන්නෙත් නෑ. අපි මේක කෙලෙසයක් කියලා. මේ කිච්ච මේක මේකටයි මම තියාගන්නේ. නමුත් මේ දේ තියෙද්දි හොඳට ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, බාරගන්නේ නැතුව හොඳයි මේ පේන අසන්තුෂ්ටි කරගත්තේ, ઈચ્છා බංගත්තේ, බාධා කරන ගතිය ඇති වෙන්න ඉඩ දෙන්නේ. ඇති වෙන්න නැතන් ඉඳ දෙන එකයි තියෙන්නේ. ඒකෙන් දෙන්නේ ආදී. වේදනාව දෙන්නේ වේදනාව වෙච්චාවයි හේතු වෙන ඇඬ ගිහින් වගේ ඉන්නවා. සද්දෙන් බාධා වෙනවා නම් පුදුමාන්තරම් බලන සද්ද නැත්තනකට හරි කියලා බේරෙන්න. මේක ලබනවා මොකද්ද මේකේ අධිය තීන්ද වෙන්නේ. මම කියන්නේ හිත ඇතුළට දාගත්තට පස්සේ. සද්දවලට ප්‍රතික්ෂේප කරන්නත් එපා, වේදනාවට ප්‍රතික්ෂේප කරන්නත් එපා, ඉතිරිව ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ නැති වෙන විදිහට පුළුවන් උපක්‍රම කරන්න. කරලා බලන්න ඉන්නේ ඇත්තට වහගෙන මොකද වෙන්නේ කියලා. යම් දවසක එහෙම කරතෝ ඉන්නකොට Taman ඉන්න දව මේ තව නිින්දක් නැතිනම් මැරෙන්නේ නැති බව. නිින්ද කියලා නැති බව. ක්ලාන්ත වෙලා නැති බව තේරෙයි. මේක භවයේ කියලා අපි කියනවා. මේ ධර්මයේ එක දිගට ගමන් කරන විදුලි ධාරාවක් වගේ නැත්නම් කම්පන වේගයක් වගේ නැත්නම් නිකන් උපස්තරයක් පදනම ඉන්න බව තේරෙනවා. ඒක මට වේදනාවක් වෙනවා, හද්ද තියෙනවා, හිතිවිලි තියෙනවා, වරින් වර ඒ ඉන්න බවට ආසන්න කාරණාවක් තමයි හුස්ම ටික වැටෙන්නේ. පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මේ ප්‍රාණයාමයේ නැත්නම් ආනපානෙ. ඉතින් එතෙන් ගියයි කියලා කියන්නේ දැන් අපි අඩියටම බෑ. ඉතින් හිතන්නේව ගන්න නෑ පිටින් නෑ කියලා වේදන නෑ කියලා. නමුත් නිකන් ආවෙන වලාකු අතර මැද හඳ දැක්කා වගේ කියලා දැක්කා වගේ. සමහර වෙලාවට ආන්තකොට මේ හිතිවි සත් වේදනා මැද මේ හුස්ම එනවා යනවා නැත්නම් තමයි ඉන්නා බව වැටෙනවා. ඉතින් මේක තමයි අධි පාදගත්තා වගේ කරන්නේ. මේක කවදාකවත් අඹාගෙන ගිහින් බදා ගන්න කරන්න බෑ. ඉත දීලා දීලා දීලා හුරු කරගෙන තමයි ඉලසීදි කරලා වශී කරලා මේක තමයි ප්‍රකෘතිය. තමයි හිත දැන් gedera යන වෙලාව. මේ අවුල් පාස අස්සේ gedera යන වෙලාව. උගා කරගෙන කරගෙන ඉනකොට මොනන්ට මේක ඉදිරියේ ඉනකොට විතර නෙවෙයි ලක්ෂණයේ තියෙන. ඒ දිනදා ජීවිතයේ ඉඳගෙන යන වෙලාවේදී කියන දෙයක් පා වැටේ. නමුත් පරියන්කේ යදී මුළු හදින්ම ඒක කරනවා. ඉන්න බව වටහා ගන්න. ඒක දේවල ඒ ඉන්න බවට ආසන්න අවශ්‍ය ඉන්ද්‍ර සපයන්නේ මේ හුස්ම වයින්වාදීනවා උස්ම යන එකෙන් ඉතින් ඒකට හිත ගියා නම් හිතා ගන්නකොට දැන් ඔන්න යන්තයි යන්තම් අඩිය පෑදිලා එන වෙලාව ඒ වුණත් ඒ වෙලාවේදීවත් මේ උස්ම ආයාස කරන්න බෑ ඇතිතාවුඩ සිත් වෙන දෙයක් කියන්නේ මේක ඊටාම තාක්ෂණික භාෂාවෙන් කතා කරනවා නම් වාඩි වෙලා මොනම චේතනාවක්වත් පාර කරන්නට මොනම අදිෂ්ඨානයක්වත් පාර කරන්නට මොනම ප්‍රාර්ථනාවක්වත් පාර කරන්නට මොනම සංස්කරණයක්වත් කරන්නේ නැතුව නිකන් සාමාන්‍ය කියන ඔහෙ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මේක භාවනා යෝගීන් අතර තියෙන වචන තමයි හිස් බැල්මකින් බලන්න. මොකද වෙන්නේ? ඉතින් මේක සමහරට කාල කාල වෙනස් කිරීමක් වගේ පේන්නේ තියෙනවා. මේ විදිහට කොහෙද කොහෙද යන්න හදන්නේ? මොකක්ද මේ වෙන්න හදන්නේ? මොන්නම හිතේ ඉගෙන নানা ආකාර විදිහට මේක අර්ථ දෙන්න හදනවා. මේක ලැබෙන ආර්ථික වාසිය මොකද්ද? දේශපාලන වාසිය මොකද්ද? සමාජික වාසිය මොකද්ද? මේ අනිකුත් මොකක් හරි එකක් යමු කරගන්න හදලා තමන්ම නිකම්ම නිකන් ඉඳලා කරන්නේ කියලා හිත පුදුම කොට පෙරකවරු කන්ට ඉඳලා. රාමිකල් වල හැටියට ඒක වෙයි. නමුත් කවදා හරි මේ අඩි අල්ල ගන්න පුළුවන්. ඕනෑටත් වෙන චේතනා විරහිතව, වර්තනා විරහිතව, අධිෂ්ඨාන විරහිතව ඔහේ බලන්නේ. ආන්නේ වෙලාවේ හුස්ම අහු වුණොත් සතෝ අර්ථ සති සතෝ පස්ස සති අර සතිපට්ඨාන සූත්‍රය ඊගාට විවාහ කරන දැන් තමයි ජීවිතය කරන වැද්දගත්ම ලොකුම ශ්‍රේෂ්ඨම තීක වශයෙන් ආස්වාද කරන ආස්වාද ආස්වාද බව දාන ප්‍රසවාස කරන ප්‍රසවාස බව දාන සතෝ අර්ථ සති සතෝ පස්ස සති ආස්වාද කරන්නේ ආස්වාද කරන්නේ දැනගනි ප්‍රසවාස කරන්නේ ප්‍රසවාස කරන්නේ දැනගනි ඉතින් මෙන්න මේ චිත්තක්ෂණය ඉබේම අතු කරගත්ත චිත්තක්ෂණය දැන් හරියට වර්ණ දාගෙන මුණට මුණ දාගත්තා වගේ පෙරේක මියර කෙකෙනලා කී කරකොලන හය විදගෙන කරත්තර බැඳගත්තා වගේ මේ සතියට මේක ඉස්සර කරගත්ත කරනවා ආසස් ප්‍රසාදික සතියත් එක්ක පොරොන්දම් බල්ලා කතා දෙවෙන්දට පස්සේ දැන් ආනාපානෙට සතිය එකතු කරනවා ආනාපාන සතිය සතවාස සතිය සතවපසති මේක තමයි අමාරුම කොටස භාවනා මොන්සෝරි පන්තික ළමයි කියලා පාඩම කරලා හදනවා වගේ. අර නොදරුවා ශ්‍රී ලංකාවේ හිටපු එකන පන්තික වෙලා ඊහා සමාන ළමයි එක වාඩි විනාඩි 35 35 දැන් නටනවා දැන් සීගිතන දැන් අකුරු කරනවා කියලා කාලසටහන පුරුදු කරන වගේ පීචුවෙන් දැක්කෝ වඩුවේ වගේ මේ හිතට දැන් ලා ඥානකට න්‍යාසල් ප්‍රසවාසයේ තමුදලේ පිම්බීම කියන පේනෙන්ද සලස්සලා තමන්ගේ දින මුළු අදිෂ්ඨ මේ මේ කෞෂප්‍යව මට හුස්ම රැලි දෙකක් බලන්න බැරිද තුනක් බලන්න බැරිද හතරක් බලන්න බැරිද කියලා මෙන්න මේක ටික ටික ටික ටික විකරණ පටන් අරගත්තොත් යෝගාදර ඉස්ලාම් වතාවට එක චිත්තක්ෂණයක් සතුටක් වුණාට Taman ටික වැටෙන්නේ එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් සතුටක් වුණොත් විතරයි ඉස්සල චිත්තක්ෂණේ සතියෙන් හිටියා කියන එක වැටෙන්නේ. ඒ නිසා මේකේ පැවැත්ම, ගැම්ම, විචින්තාවේ වැඩි වෙනවා. කරන්න දෙන උපරිම දේ කරා. කර්මයේ වාඩි වෙලා වර්තමානයේ හිත පැවැත්වීම අපි අප්‍රමාදී කියලා ගන්න, සතිය කියලා ගන්න. මේ සතිය කස කරෙන්න, Java කරෙන්න, ඒක දිගට යන්න කල යුතු දේ කරනවා. ආ මේ කරගෙන ඉනකොට ඒ යෝගාවචරයට ඒ කටයුතු දාන පොහොර අනුග්‍රහය එහෙම නැත්නම් සැප කර්ම සලසා දීම වශයෙන් සර්වඥාන්සේ වක්‍ර ක්‍රමය කියන්නේ යහට එතකොට ගන්න උස්ම දිගද කොටද කියන එක අවබෝධ කරගන්න සුළුව බලන්න. මේක මානසිකාරය කියලා කියනවා. හිත මෙහෙවලා බලනවා මේ සියලු දේ ඉවත් කරලා මතු කරගත්ත මණිකක් වගේ තියෙන මේ ආසස් ප්‍රසාදේ ඒකේ වැඩි කොට විස්තර අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බැලීම. ඒකට පේන පටන් ගන්න උස්ම දිගයි කොටයි කොට ඉඳලා දික් වෙනවා දික් ඉඳලා කොට වෙනවා ආදි වශයෙන් දීගං වාස සන්තෝ දීගං වාස අස සන්තෝ ආදි වශයෙන් මේ හුස්ම රැල්ලේ විස්තර ඒක උගා දියුණු භවයේ ලක්ෂණයක් අරගත්ත එකලස තනියෙන් දන්න කැවිදින මිනිස්සුක වගේ ගත්ත එකලස කඩා ගන්නකොට පියෝතිකයක් කරනවා. මේක විදින්න වගේ අසත්පසත් කියනවා. ඉතින් මේක හරියට හොඳට සම්පූර්ණාත්මකව බලනවනම් පොඩි බබෙක් ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ අඩියක් දෙකක් තියෙන වැඩ. ආයෙ අඩියක් දෙකක් තියෙන වැඩ. කොහොමම වුණාට මේ පොඩි එකා හැදෙන එකේ නා කවදාවත් ප්‍රයත්න අතාරින්න. කොච්චර වැටුණත් නැහැ. ආන්නේ වගේ තමයි මේක ලදරු එකක් කරගන්න. මම කල්පනා නරකයි. මම වැඩි කියලා හිතන නරකයි. මම දන්නවා කියලා හිතන නරකයි. පොඩි ලදරු එකක් වගේ වැටෙනවා කියන්නේ. ඒ දින ටයිම් තමයි තේරෙනවා දවසේ දෙකකින් හතරෙන් හුස්ම රටි 4 5 6 7 එකට බලන්න පුළුවන් කියලා. ඒකට කියන්න පුළුවන් මේ බලන චිත්තක්ෂණ ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න සමාධිය වැඩි වෙනවා. වෙන විදිහකින් කියනවා සතියේ අඛණ්ඩ පැවැත්මයි පැවැත්ම සමාධිය කියලා කියනවා. ඒ සඳහා වාංගු කරගන්න දේ තමයි අරමුණු කියලා කියන්නේ. අරමුණේ විස්තර බලන එක තමයි අපි මනස් කාර්යය කරන්නේ. විස්තර බලන්න බලන්න අරමුණ එකයි ලඟ වෙන්න බලන්න. ඉතින් මේක කියලා දුන්නා පස්සේ මේක අමාරු කොටස. කියලා දුන්නා පස්සේ යෝගාවචර තමයි සාමාන්‍ය කුද්ධිය දෝලා ඇතිකා කම්සාවිති වෙනවා මේ ශක්තිය ආනාපානට සමීපව පාරයි. වාසි විලාය වැඩ ගන්න මිසක් අවාසි විලාය පොරකම් ගන්න නෑ. ඒක දැනෙන ඒකට දහම් වෙන වෙලාවේ උදේ නම් වාසි වගේ උදේ වගේ වාවනවා. දවල් වගේ අමාරු අතර දාන්න. ඒක පස්චාත්තාපේනව කරන්නට කයිට කරා. බුදුරජාණන්සේ කාරණා කියන්නේ ලොකු කුඹුරු කොටයන් කුඹුලක කුඹුරු කුඹුරු දින මිනිස්සේ ඉස්ලාම නැගතට වවන්න පටන් ගන්න සරු කුඹුරු එකක්. ඒක ඉවරුනොත් තමයි විනාඩිය දීගාඩ දෙන කුඹුරේ වැඩ කරන්නේ. හොඳටම වෙලා තියෙන තමයි නිසරු කුඹුරේ වැඩ කරන්නේ. ඒ නිසා හොඳටම බහන හරියන වෙලාව තමයි කරන්නේ. ඉතින් මේ විදිහට පරියන්ති ඉඳගෙන මේ අප්‍රමාදේ වලින්ද කැමැත්ත ඇති කරගත්තට පස්සේ මේකට කන්ව නැගිටින්න බෑ. ඒ සඳහා යෝගාවචරය ඒ ඉඳගන්න ඉස්සර වෙලා කලිත පූර්වක් කොට. අකරිසල අතෝදනවා. මේ පූර්වක් කොට අපේ තේරවාද ශාසනයේ සමතේ පැත්තේ විශාල විස්තරයක්. චතුරාර්යක භාවනා, කමඨාන් ගැනීම ආදි වශයෙන් ওই විසුද්ධි මාර්ගයේම ලොකු කොටසක් වෙනවා. නමුත් අද ඒ ගොඩක් පරිබාර බහුල වගේ මාධ්‍ය කෙනාට මේ දේවල් කරගෙන ඉන්න බැරි නිසා ලේසි ක්‍රමයක් තියෙනවා ඒක ලේසි ක්‍රමයක් නෙවෙයි ඒ වෙනුවට ආදේශ කරගන්න පුළුවන් ක්‍රමයක් මේ සක්මන් භාවනාව. අධ්‍යයනයේ ඇන්සල හැමදාම සක්මන් කරලා වාඩි වුණු ඉන්න වාඩි වෙලා ඉන්නක සැපයි. මොකද අර ඇවිදපු ගතිය නිසා. එතකොට ඉඳගෙන ඉන්න එක සැප දැනෙනවා. එතකොට ආනාපානෙට වගේ මධ්‍යස්ථ තන්ත්‍ර හිතේ යෑම බහුල වෙනවා ඒක හරියට මේ ක්‍රීඩා දක්ෂයෝ ක්‍රීඩා ඉසවටයක් ඉස්සලා රැඟපත් කර ගැනීම සඳහා වටේ පිටිනේ වගේ දුවල වෝම් අප් කරනවා ඒක නැත්තම් කාර්යයක් කාර්යයක් නැතකට උඩ වාහනයක් පාට දාන්න ඉස්සලා ස්ටාර්ට් කරලා ගෑරේජ් එකේ ටිකක් රේස් කරලා එන්ජින් එක රත් වෙනදත් ඩයිනමෝ එකෙන් බැටරිය චාර්ජ් වෙන්නයි ඇරලා තමයි අපි වාහනේ පාට දාන්නේ ස්ටාර්ට් කරපු ගමන් දාන්න නරකයි අනේ වගේ තමයි පරියන්කෙට කෙලින්ම දානවා. ඒකවල සක්මන් කරා. ඒ සක්මනේදී මේ අත්මාදීම මේ සතියෙන් වඩන්න පුළුවන්. ඒ සඳහා මෙහිනම් ඔය හදාගත්ත සක්මන් වලවත් තියෙන ඒ වගේ අදිතියක් අදිතියකට පියවර කියක් විතර දියන්න පුළුවන්. සමතනිතලා වැඩි පොළොව තමයි බොහෝමත්ම හොඳ සක්මන්. මේක සිංහල ඉතිහාසයේ අපේ ශාසනය හොඳට තැන්පත් වෙච්ච තැන් වල ස්ථාවර වෙච්ච තැන් වල බුදු පිළිම කවදාකවත් ඉන්නේ නැහැ. බුදු කුටි කිසිම තැනක තිබිලා නැහැ. ගන්න කිසි කිසි තැනක තිබිලා නැහැ. ඊට තියෙන සක්මන් මළුවේ භාවනාසනයි. බුදු පිළිමේ තියෙන තියෙන භාවනා කරන එක නේද පපු වෙනවා. බුදුහාමුදුරේ ඒකේ වැඩි හිතේ නැත්නම් ලොකු බුදු පිළිම අනුගමනයක් දෙන්නේ නැහැ. මේ මල් පාන් පූජාවල් මොනවාක්වත් දෙන්නේ නැහැ. බොහොම සුබවල දෙන්න තියෙනවා. ඔක්කොම පූජාවට දෙන්න තියෙන්නේ සීලෙන් සමාධියෙන් තමයි. නිසා යම් තැනක ඉතිහාසගත වෙලා අපේ නටබුන් තිබුණා තැනක සක්මනක් තිබුණා. සැක නැතුව කියන්න පුළුවන් රහතන් වහන්සේලා වැඩේ අද පන්සලක තීන්දුව අත්‍යවශ්‍ය අංගවල කිසිම තැනක තීන්දුව වල සක්මනක් නැහැ. ලොකුවටම තීන්දුවල ගාන්ටාර පොළු මේකට ලොකු ලෞෂ්ටි කරගත්තා. ඒක තමයි තීන්දුව සුදුසුකම. ඊට පස්සේ දර ගන්න ඕනේ, ගෙජ්ජි හොල්ලන්න ඕනේ, රක්කුන්න ගුදිය ගන්න කියන ගෝසකරක්. පන්සල කියන්නේ ඔකට අදපෑන්නේ මනුස්සෙට විවේක වෙන්න හදපෑවෙ තිබිය යුතු අත්‍යවශ්‍ය අංග තමයි සක්මන. කලාහාරක නැහැ. එනිසා අපිට අද නාපණ හැටියට කියනනම් ඕනම කෙනෙක් යක් හදනකොට ගෘහ නිර්මාණ ශිල්පයක් කියන්න ඕන දෙයට ආව සක්මන කරලා. එහෙමනම් කියන්න පුළුවන් මේකේ තියෙන්නේ මිනිස්සුය. එහෙම නැත්නම් කාම භෝගී යක්කු තමයි. ඒක ඇකි තාක් මගේ ජීවිතේට ඒක එකතු කරගන්න. නිර්මාණ කරනකොට බුදුන් වහන්සේ කිට්ටු කරගන්න. ඒ නැත්නම් ඒක විකල්පයක් ආදේශ කරගන්න ඕනේ. ඒ හරහා තමයි අපිට මේ පරිණාමයට සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. මම බොහොම සතුටු වෙනවා අපි මේකදී බුදු ස්වාමීන් වහන්සේ මෑතිවගේ ලංකාවේ සක්මන් භාවනා අඳුනාගන්නේදී දැවැන්ත සීලයක් කරනවා. උන්වහන්සේ බොහොම දීර්ඝාෂ්ට වුණා. ඉන්න කන්තිරිය මොකද? ඉඳගෙන ඉන්න තරම් බෑ ගහයි. හරි සක්මන් කරගෙන යනවා. විතර උපදේශ දුන්නා. මේ සාගීයත්ගේ භාවනාව හරියන්නේ නැති වෙන ප්‍රධාන හේතුව වශයෙන් පෙන්නේ සක්මන් ඔකේම තමයි. මේ සක්‍රමාදී වැඩෙනවනම් සක්මනම. අප්‍රමාදව තියෙනවනම් සිතා ගොඩ සක්මන් කරනවා. ඒ සක්මනේදී වම කියනකොට දක්ම කියනකොට ආශ්‍රද ප්‍රසාර කරනකොට මොකද තමයි වැඩි බලනවා වගේ සක්මනේදී හොඳට බාහිර හිත දුවන්නේ ඇති කරගෙන හිතියට චේතනාපූර්වක කකුල මෙහෙව්වට ප්‍රයෝජනයක් වෙනස තැනකට යන ධ්‍යාන ගමනක් නෙවෙයි. ඉතින් බලන්න කොහොමද ඒ වම කියන කොහොමද දකුණ කියන කොහොමද වැටෙන්නේ. අය පොළවේ ගැටි. සක්මණේ විපර්යන්ති කරන්නේ වායු පොට්ටබ්බ ධාතුව නාසික නාසිකාග්‍රය හෝ ශරීරයේ කායත් ප්‍රසාරණය ගැටෙනවා. ඒක උගත කරගන්න නාසිකාග්‍රය උඩුතල නැත්නම් මේ උදරේ පිම්බීම ඇති. සක්මනේ කරන්නේ මේ පොළව අතුලේ ගැටෙන. ඉතින් ඒක බල බල සක්මන් කරනකොට ඒක පුදුම කායික රෝග සූකන ගැටයක් තියෙනවා. සමහරවිට තියෙන මානසික අසහන ගොඩාක් නැති කරන ගැටයක් තියෙනවා. මේක සුද්ධා මේ ඊවිනින් වෝක් එක කියලා අපිට අහන්න. බුද්ධජනනාචනයේ කියලා දෙනකොට සක්මන වශයෙන්. සක්මනේ පස්සේ පරියන්කේ යෙදෙනවා නම් මේ අප්‍රමාද ගැටි බොහෝම ජයග්‍රහණය කරන්න පුළුවන් මම කියන්නේ විනෝදාංශයක් වශයෙන් කරන්න පුළුවන්. වරදණ්ඩයක් වශයෙන් කල්පෘතිදී නැගව වශයෙන් වගේ නැතුව මහා බහර් දුරකාරයක් කරන්න නැතුව කරගන්නවා නම් මේ දෙකෙන් යෝගාවචර සෑහෙන දුරට අර වැඩි සත්කාරයෙන් කියලා දෙකක් කරනවා වගේ ඉස්පිතාල වෙදකක් කියලා වෙදකක් කරනවා වගේ සෑහෙන දුරට මේ අප්‍රමාදය හඳුල්ලා දෙන්න පුළුවන්. නමුත් වැදගත්ම තැන ජීවිතය ජීවිතය ගත කරන ඊයත් අංග පැත්තෙන් වැදගත් කරන මේ ඉදිරිදා ජීවිතයේ සතියට. සක්මණේ පරියන්කේ පිට. මේ වගේ කරකට ආපුවම අපි කනකොට බොනකොට යනකොට එනකොට කොච්චර දුරට අපි ඒ කරන වැඩි මුතුවදීම කරනවාද එලෙමසිටි සීයේ කරනවාද කියන එක පරියන්කේ තරම්ම සාර්ථක වෙනවා. මේ සක්මණේ තරම්ම සාර්ථක වෙනවා. නමුත් වග වෙන්න වෙනවා. ඇතිකාක් එක වෙලාවකට එකක් කරලා ඒකට පූර්ණ අවධානය දෙන්න. විශේෂයෙන් මේ වගේ දැකට ආවට පස්සේ ඉවල් වල අපිට කරන්න බැරි නිසා. ආනේම කරනකොට තමයි තේරෙනවා මේ චිත්තක්ෂණේ ජීවත් වෙනවා කියලා. ජීවිතේ නෙවෙයි, අතීතේ නෙවෙයි, අනාගතේ නෙවෙයි. ආනේ මේ යන්න පටන් අරගත්තා පස්සේ මේක ටික කාලයක් සාමාන්‍ය වෙයි. නිවාසිකව භාවනා කරන කෙනෙකුට දවස් 3ක් යනකොට මේකේ මුල් ලගින්න පටන් ගන්නවා. නැතුව ඉදිරියට ජීවිතය ගත කරනකොට නම් ඒක වැඩි කාලයක් යන විදිහ කියනවා පොදුයි කතා කරනකොට. නමුත් ඒක යොදවන හැටි තමයි ඒක සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට අප්‍රමාදී ඉදි ගත කරනකොට මේ සමාධිය එන්නත මේ අරමුණක හිත තැන්පත් වීම පිළිබඳව මේ යෝගාවචර ලැබෙන ඉතාම පටු සීමිත නාලිකාවක් විදිහේ දැනුමක් ලැබෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය අධ්‍යයන රූපයක් බලනකොට, සත්‍යයක් අහනකොට, ගඳ බලනකොට, රස බලනකොට ආදී අනිකුත් ජීවිතේ කටයුතු කරනවා. කොච්චරක් මෙහෙවන්න පුළුවන්ද කියන එක අතුලි වැදගත් වෙනවා මේ කාර්ය බහුල ජීවිත ගත කර නැත්නම් මේ සතිය එනතම මේ අප්‍රමාදයේ ජීවිතේ සම්බන්ධයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අර පරියන්කේදී සක්මණේ දැක්කට සතියට වගේම ගොඩාක් සාමාන්‍ය බුද්ධිය ගන්න වෙනවා. මේ සතිය මේ අප්‍රමාදී කියන চৈতසිකයේ කියන ප්‍රධාන ගුණ විශේෂය තමයි ඒක විනිශ්චයකට පෙරදෙනවා. පූර්ව නිගමනයක් නැහැ. ඇති ඇති දැකීම පමණයි මේකේ කරන්නේ. ආගම මිදෙදි උගාවක් වෙනස්. ආගම හැම වෙලාවෙම හරි වැරදි ભેදකින් පටන් ගන්නවා. සාධාන සාධාන ભેදකින් පටන් ගන්න. ඒ නිසා හුඟක් වෙලාවට මම හරි ගියා වැරදුනවා. ඒක තමයි ලකයි දුකයි හරි මනාපයි අමනාපයි කියන්නේ. අපි හැම වෙලාවෙදීම ඒ ප්‍රතික්‍රියාවකින් තොරව නැත්නම් පූර්ව නිගමනයේ තොරව මේක දිහා බලන්න හදනකට නිසා තමන්ටම තමන් අරහා අලුත් නිහිත අලුත් පුද්ගලෙක් හැම දෙයක්ම කරන්න යන පොඩි ළමයෙකුට අලුත් සෙල්ලම් බඩුවක් දීලා දෙමව්පියෝ බුද්ධරුව දිහා බලනවා. එදර කොච්චර ආශාවෙන් අර පරණ දෙන්නම පැත්තට දාලා අලුත් සෙල්ලම් බඩුවක් තියෙනවා වගේ ඉතින් හැම චිත්තක්ෂණයක්ම යෝගාවචරයට අලුත් සෙල්ලම් බඩුවක්. ඒකට යෙදෙන්නේ කවදාකවත් ගැටුණ කියලා කියාවෙන්න වගේ අලුත් වෙන පටන් අරගත්තොත් ඒ යෝගාචරය ඇති කරන මානසික ගුණය තමයි පූර්ව නිගමනයේ කරයි ප්‍රතික්‍රියාවලින් කරයි විනිශ්චයකට පෙළඹෙන්නේ නැහැ ඕනම එන දෙයක් පිළිගන්න ගැටියක් තියෙනවා ජීවිතේ ඕනම දෙයක් සිද්ධ වෙන්නේ හේතුවක් සහිතව මේක විය යුතුයි මේක විය නොයුතුයි කියලා හිතන්න පටන් ගන්න ගමන් සතිය වනවදී එලාගත. අතට ඉන්න බැරි. ඉන්කම් මේ සත්‍ය වඩන වෙලාවේදී නිගමනයන් දෙන්නේ වෙනවා. ඒ නැත්නම් ප්‍රතිපත නැන්නේ. ප්‍රවෘත්ති කරතු කාටරි වාර්තා කිරීමේ පැත්තකට යනවා. කොමෙන්ටරිස් දෙන්නේ යන්නේ වෙන දේ දිහා බලන්න. ඉතින් හරි, එහෙන් හරි, අත්දැකීමක් හරි මේ බලනකොට තේරෙනවා මේ ලෝකයේ හැම සිද්ධියක්ම ඒකට ආවේනික හේතු සහිතවයි සිද්ධ වෙන්නේ. අහේතුකෝ කිසිම දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. නමුත් මේ හේතුව දකිනකොට අපේ හිත ප්‍රතුමි සාධකින් එක හේතුවක් වුණාට මේ ලෝකෙ කිසිම දෙයක් ඒක හේතුකෝ සිද්ධ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා සිද්ධ වෙන්නේ. ඒ එකම දේ දසදහස්වර දකිනකොට තමයි අපිට අදාළ හේතු සියල්ල දක්වන්න පුළුවන්. අපේ අධ්‍යාපනයේ අපි 100%ක්ම අන්ධකාරයි. අපේ අධ්‍යාපනයේ ඒක හේතුක අධ්‍යාපන ක්‍රමයක්. මේ නිසා මේ සිද්ධ වෙනවා කියලා අපි සරල රේඛීය ලීනියර් සිස්ටම් එකකට තමයි ගන්නවා. නමුත් සර්වඥාන්සේ කියන කවදාකවත් ලෝකේ ඒක හේතුක නෑ. බොහෝ හේතු නිසා බොහෝ හේතු පහළ වෙන නිසා එකම දේ නැවත නැවත බැලීම භාවනාව කියනවා. නැවත නැවත අරමුණු මාරු කිරීම කාමච්ඡන්දය කියලා කියනවා. එතන අනිත් පැත්තට ගමලා නැවත නැවතත් එකම දේ බැලීම ඒකාග්‍රතාවයට යොමු වෙනවා. එනේන අරමුණු මාරු කර කර මාරු කර යන්නේ කාමච්ඡන්දේ හේතු. සයෝගතර ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ සීමිත ප්‍රදේශයක සීමිත ක්‍රියාකාරකම් සහිතව ඒ දේ හොඳට නැවත නැවත බලමින් ගත කර ජීවිතේ තියෙන අප්‍රමාදී. අරමුණු මාරු කරමින් රූපසංග ගන්ධ රස බහුල කර්මයෙන් ගත කරන ජීවිතේම කාමච්ඡන්දය කියනවා. ඉතින් මේ අතරදී යෝගාචරයට මෙහෙවන්න වෙනවා තමයි ජීවිතයේ හැකියාවට අර මධ්‍ය ප්‍රතිපදාවක් නැත්නම් අර පිළිවෙලින් කරන ජීවිතයකට ඒ යොදවලා එහෙම වෙනකොට වෙනකොට තමන්ගේ හිත ඉනේන දීර්ඝ දක්වන ප්‍රතික්‍රියාව ඉනේන දීර්ඝ දක්වන අර්ථකථන දීම මගේ න්‍යාය පත්‍යක් අනුව සිද්ධ වෙනවද නැත්නම් මේක මේ ගිනාවු ධම්ම ගතියට සිද්ධ වෙනවද කියලා බැලුවොත් සීලය පිළිබඳ අර්ථකථන දීම කිසිසේත්ම කිසිම න්‍යාය පත්‍රයක් අනුව නෙමෙයි. නිසා එයන කනගාට වෙන්න ගත්තොත් අපිට කවදාකවත් විලාගත්ත බතක් කන්න හම්බ වෙන්නේ නැහැ. විලාගත්ත පැදුරු බුදියන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි අර්ථකථන දෙන්නේ අපි ගිනාපු කර්ම ජවල හැටි. රුචිජ කමල් හැටි. ඖෂධය හැටි. නමුත් ඒක ඒ රුචි අර්ථකථනයි ඉස්තුවේ. ඒ පෞෂත්වය ඒ කර්ම වල නිවන පලාතක නැහැ. ඒක කියන්නේ කාමය. ඒක නෙමෙයි සංසාරය. නිසා අපි අලුතෙන් බලන්න ඕනේ මේ අපේ හිත යමක් සිද්ධ වුණාට පස්සේ දෙන විනිශ්චය 100%ක් මම වග වෙන්න ඕනේ යෝජනා ඉදිරි කරන්න ඕනේ මම ඒකට ෆයිට් කරන්න ඕනේ. ෆයිට් කළ දිනුවයි කියන්නේ සංසාරේ තමයි. මම ගත්ත විනිශ්චයට මම වෙණි හිටියොත් මම මේක කොහොම හරි කරන්න ඕන කියලා අනිවාර්යයෙන්ම තමයි දිනුවොත් සංසාරේ තමයි වැටෙන්නේ. මොකද අපේ විනිශ්චය කවදාකවත් නෙවෙයි. ජීවිතේ නැති තරම හොඳ සංකල්පයක් තිබුණා. ඒ නිසා අපේ නිශ්චය දිහා අපිට විනිශ්චයකින් තොරව බලන්න පුළුවන්. අනිදාර්ථේ මේ කිසිම කෙනෙකුට න්‍යාය තත්ත්වයක් නැහැ. එකම න්‍යාය තත්ත්වේ කාමරාජනීගේ කාමයේ බහුලීගත කිරීම. කාමාදී පටමාදීනා කියලා බුදුදානසි මාර්ගිනා පළවෙනි එක පෙන්නන්නේ කාමයේ වැඩි කිරීම සඳහාමයි මේ කටයුත්ත කරන්නේ. නිසා Tamange වහා එළියට පයින් විනිශ්චය දිහා පිට කෙනෙක් බලනවා වගේ බලන්න පුළුවන් නම් ඒකට සමත භාවනා කියන්නේ ඒකට විපස්සනා භාවනා කියලා කියන්නේ. ඒකවල Tamange රුචියට Taman අදින ගතිය, අරුචියට ගැටෙන ගතිය. දිහා බලන්නේ කවුද මේක දේවන්නේ? මේක සංයෝජන ඇති කරන්නේ කටුයි කටුල් කරනවා වගේ අර ගෙනාපු ජම්මෙට වැටෙනවා. ගෙනාපු ජම්මෙට වැටෙනවා මේක කියන්නේ දැක්කොත්. මේ යාන්ත්‍රණය දිහා දැක්කොත් තමයි තේරෙනවා අපි රුචිය මනාපේ ඉෂ්ට කිරීම සඳහා කිසියම් වග විභාගකින් කරව අන්දර අන්ධකාරව මේක පස්සේ යන්න යන්න යන්න බල්ල වලිගය ළඟ කරකිනවා වගේ එක තන කරකැවිලා සුලියක් වගේ මේ යාන්ත්‍රණය දිහා සිද්ධිය වෙන කරලා සිද්ධිය අනු කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේ හරපිටමෙන් ජීවිතයකට ගත කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. හැම සිද්ධියකදීම අපි මේ පැනලා දෙන විනිශ්චය තමයි හිතසුව පිණිසද, අර්ථ කුසලී සඳහාද, අර්ථ සිද්ධිය සඳහා වෙනවා කියලා බැලුවොත් එයා එන්නේ නම් අර්ථ සිද්ධිය දෙන්නා කියලා තමයි. අවසානයේ අපි සංසාරේ බලනවා. ඒ නිසා ඒක විකල්ප ප්‍රතිරූපකේ. හැබැයි වෙන කවුරු හරි පෙන්නලා දුන්නොත් ඔබේ මිච්ච වැරදි කියලා අපි රණ්ඩු කරනවා. අපි ඒක මාන්නකාරකම් වෙනවා. සතිය මේක පෙන්නලා දීපු දවසේ තේින් අපි සංසාරේ ගෙනාවු දෙල්ලම. ඉතින් සංයෝජනෙන් ගැලවීම සඳහා තමයි මේක කලියුත්තක් මොකද? මේ විනිශ්චය පිළිබඳව ඒකාන්තයෙන් යෝජනා ඉෂ්ට කරන දාසක් ගන්න එපා. මේ විනිශ්චයන ඒකාන්තයෙන් සෑම විනිශ්චයක්ම කොන්දේසි විරහිතව කියන්න පුළුවන් මාර්ගපක්ෂය. නිශ්චයකින් තොරව සිටී යන්න දෙන එක සුන්දර ළමා ගමනක්. ඒක බුදු සාහිත්‍යය. නමුත් අපි ජීවිතේ කවදාකවත් අපි ඔය නිශ්චයකින් තොරව වෙන දෙයකට විවෘත වෙලා යන ගමනක් පුරුදු කරලා නැහැ. ඒක අපිට පේන්නේ අසංවිධිත ජීවිතයක් වගේ. බුදු ඥානසේ කියන්නේ හතතාවයි. එහෙව් ගතිය පැමිණෙන දේකට ඇසුර යනවා මිසක් අපූර්වයෙන් ගතකට අපිට සමීකරණ ඕනෙත් නැහැ. නීති පද්ධතියක් ඕනෙත් නැහැ. එන දේකට ඇසුර එක අඩු ගානේ බාලදක්ෂයෙක් වෙනවා නැත්නම් බාලදක්ෂ මානවිකාවක් වෙනවා එන දෙයක් නැහැ මේක කියන්නේ ප්‍රත්‍යඥස් ඒ තමයි බාලදක්ෂන්ගේ පරිවෙන්න නීති කිසි දැක්කන අප්‍රමාණ එන ඕන දෙයකට අප්‍රමාදීව බලපන් කලින් හදාගත්ත සමීකරණ ඕනෙත් නැහැ උල් කරගත්ත අවුලෝනෙත් නැහැ එන දෙයට මොන දෙන්න පුළුවන් හැකියාව කියන එකම සතා මනුෂ්‍යය විතරයි මෙන්න මේක දිනු කරනකොට පෙනේවි Taman හිතනවට වැඩිය මේ සමාජයේ ඉන්න සෑහෙන ප්‍රතිශතයක් මෙන්න මේ කලාව දිනු කරනවා. පූර්ව නිගමන වලට නිශ්චය කරන්නේ නැතුව පැමිණෙන දේට 100% කරන විලා වාසය කරන්න පුළුවන් කියලා එළඹ වාසය කරනවා කියන්නේ අන්න එතෙන් ගිය දවසේ මේ ආධ්‍යාත්මයේ වෙනද මේ ගැඹුරු ධර්ම එච්චරම අමාරුයි. නැත් අපි හිතන අපි සිංහල බෞද්ධ නිසා අපි මෙහෙම කරන්නේ. අපි ගෑනු හින්දා අපි මෙහෙම කරන්නේ. අපි පිළිමි නිසා මෙහෙම කරන්නේ. අපි බෞද්ධ නිසා මෙහෙම කරන්න ඕනේ කියලා අපි මොකද්ද හදාගත්ත නීති පද්ධතිය කායික කුසල කියලා ජේසුස් වහන්සේ අර ගැහුවා අපි අපේ කුසලේ කර තියාගෙන තමයි යන්නේ. ඉතින් ඒක දිලා එන ගන්නවා කියන කහන දෙයක් නෑ. සර්වඥ තමයි ඉස්ලාම් කියෝක විමතිය පාන. විතර දැන් එක දික්ක දතුෙක් වගේ බලපන්. ලදරු මනසක් ඇති කරන ආධුනික මනසක් ඇති කරන එක බැලුවොත් එකක් සාහිතික වෙනවා. සමන් විතර එන්නේ පිළිගන්නට පටන් ගන්නවා. ගත්ත පැරණි මත දිගේම ජීවිතය දිහා බලන්න පටන් අරගත්තොත් ඒකාන්තයෙන්ම ජීවේ නාග වෙන්න පටන් ගන්නවා. ඉතින් යම් වෙලාවක යෝගාවචරය මේ අප්‍රමාදී සීල මට්ටමේ සමාධි මට්ටමේ විපස්සනා මට්ටමේ කරගෙන කරගෙන යනකොට Taman තේරෙනවා මේ සිද්ධි සිද්ධි වෙන එක ඊයකින් අපේ අතර කිසි වෙනසක් නැහැ. මේ සිද්ධ වෙන සිද්ධියට අපි දෙන අර්ථකථනය මේ සිද්ධ වෙන සිද්ධියට අපි ගන්න තීන්දුව සිටින සිටින සාපි ගන්න දුක් අපි කියන්නේ මොඩකම් අනුව වෙනස් වෙනවා. කටතිරුකම් අනුව වෙනස් වෙනවා. අවිද්‍යාව අනුව වෙනස් වෙනවා. මොන සිද්ධියේ එහෙම කිසිම කාටවත් කරදර කරන්න ඕන කමක් නැහැ. ඒක තමයි කරදරයක් කරගෙන ඒක යුතුයකමක් කරගෙන වගකීමක් කරන මේ දුක් විඳින එක අපි මානවයික වාසියක් කරගෙන ඉන්නවා පුතඥකම කියන්නේ. බුදුජානසිකන සිද්ධිය සිද්ධිය වශයෙන් බලපං මේවා සිදුවෙන්නේ හේතු බල ධර්මයකට. ඔබ මම කියාගන්නේ නැතුව මගේ කියාගන්නේ නැතුව මගේ ආත්මය කියාගන්නේ නැතුව බලනවා. ඒක බලන්න පටන් අරගත්තා පස්සේ සමන්තේ මේ සිද්ධියෙන් පස්සේ මේ ඊගාව සිද්ධියට 100ට 100ක් අලුතෙන් බලන්න. අර ඉස්සර සිද්ධිය වර්ණ ගන්න ඕන කම නැහැ. අන්න එහෙම එකනට මේ හැකි මේ සංයෝජන ධර්ම මේ විලිකොකු දිගැරෙනවා. සාකට අපේ කොක්ක කොක්කට කොක්ක වෙන්නේ පයවට පැටලෙන්නේ. දිගැරෙත් එකට කොක්ක වදිනවා. ආනේ විදියට ලියන්න පටන් ගන්නකොට ඉස්සල්ලාම් වෙන්නේ මානසික අසහන දුර වෙන එක. ඒකට කායයට තියෙන මේ ආතති දුර වෙන පටන් ගන්න ඒවට සමාජ සම්බන්ධතාවලදී තමන් මේ පොඩි ඉපදිච්ච ළමේ සාජාක සමාජික ප්‍රශ්න කටි කරන්නේ අවුරුදු 6ක් යනකම් දරුවන්ගේ ප්‍රශ්න. මොකද ඒගොල්ලන්ගේ සක්කාය දිට්ඨිය ඇතිලා. මාන්නයක් නැහැ. ඒ දරුවට කියලා වෙනම න්‍යායක් නැහැ. කන්නාට. හය ගිය ගමන් හය හතර තේරෙන පටන් ගත්ත ගමන් අම්මලා තාත්තලා පුළුවන් තරම් අර භාගයට වක් කරනවා කෙලස්. පුළුවන් තරම් අම්ම කරපන උලන්දර ලොක්ෙක් වෙන්න බලපන්. මට මාගේ මම මාගේ කියා ගන්න බලපන් කියලා එදා ඉඳලා මේක කොක්ක. ඇත්තටම කොක්ක වෙන්නේ අපට දාන්න. ඔය උගන්වන්නේ අම්මයි තාත්තයි. ඊට පස්සේ කොක්ක වෙන්නේ ගුරුවරයා. මොකද උන්දලත් උගන්වනවානේ. සර්වඥාන්සේ ඒක නිසා මේ සඳහන් කරන මේ චිත්ත tattවගත කරගත්තට පස්සේ එකම සංසීතිය ලෝකේ දින මරක් වෙනවා. ඊළඟ පායනවා, ඊළඟ බහිනවා, වැස්ස වයින්නවා. ඔය එකකවත් කෙලෙස් නෑ. මේ කෙලෙස් තේරම තමන්ගේ යකට දාගන්න තමන්ගේ කුච්චයසු කරනවා. තමන්ගේ පෞරුෂත්වය. ඔක්කොම මේ ජීවිතය අපි එකතු කරගත්ත කුණකන්දක්. අපි ඒක සભ્યත්වයේ කියනවා සංස්කෘතිය කියලා කියනවා උරුමය කියලා කියනවා මේ උරුමේ මොකක්ද වෙන්නේ අතට දුක් විඳින්න තියෙන උරුමය තමයි මැරිලා ගියාට පස්සේ මරණ චිත්තක්ෂේදී පේනවා නේ නටපු නටමුකුත් නෑ දඩු පොත්තරේ කාටවත් තොවිලකුත් නැහැ, දෙරේ බලුවකුත් නැහැ. ඊගාවාත්ම කරනකොට මේ කිනාගියන් ආඩම්බරය සත්ත පහකට වැඩක්. දැන් මේ ලක්ෂණ ජීවිතයක් ගත කරලා ඊගාට බැල්ලියේ බලේ ඉදුණාට පස්සේ අසුචි කියන එක බොහොම රසවත් ආහාරයක්. දැන් නම් හිතා ගන්නවත් තමයි. කබරේ කුණුත් එන්නේ බලුවමනයක් දැකපුවාම නිකුණක් දැකපුවාම ඒක රසමස උලක් වෙනවා. ඒ නිසා ඉන්නකම මේ පොඩි වැඩකට රකින්න හදන මේ උරුමය මායя හදපු න්‍යාය පත්‍යය. ඒකේ Taman දිහාම Taman විප්ලවීය විදිහට රැඩිකල් වාක්‍ය බැලුවොත් මේක ක්‍රියාත්මක වෙන්නේ චිත්තක්ෂණ පාසා චේතනාවල. සචේතනා විරහිතව මොනම දෙයකටවත් මෙහෙම විය යුතුයි මම මෙහෙම කරමි කියන අදිෂ්ඨාන ඔබතුතුව වෙන දෙයකට වෙන්න අරින්න මේ අප්‍රමාද හරහා සීලදී සමාධිය හරහා ප්‍රඥාවේදී තමයි චිත්තක්ෂණයක් හරි අපිට හම්බ වෙන්නේ වෙන දෙයකට සම්පූර්ණ ස්වයන් සිද්ධ වෙන්න ඇරලා ඒකෙන් ගන්න දැනෙන්නේ නැතුව ඒකෙන් තමයි තත්ත්වගත වෙන තුරුදී බලන්න පුළුවන් දවසේ එනකොට මේ සංයෝජන ධර්ම විහිනවා කියන එක නැත්නම් සංසාරේ පුරාවට වෙන අපේස් මහවිනිකන්දකින් පත් වෙලා යනවා වගේ ඒ මෝහ පටල අනන්ත සංසාරේ ඉඳගෙන මෝහ පටල කැටිලා නැහැ ඒ චිත්තක්ෂණය තමයි විදහාස නැටි ක්ෂණමාත්‍ර වශයෙන් යෝගාචරයට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජීවිතය සකස් කරගත්තු ක්ෂණ මාත්‍රයකට මාර්ග මාලාවක පැමිණෙන වගේ ඒක දිගට යන්න ඒක යෝගාචරයට බුද්ධිලික කිව්වක් තමයි අවශ්‍ය නම් ඒ විදිහට ජීවන රටාව සකස් කරගන්න. අපි මේ වගේ භාවනා වැඩ පිළිවෙලක නැත්නම් සබ්බචාන්සමගේ ධාතා දේශනා කිදී ආතන අපේක්ෂා කරන්නේ. ඔබට ඒක පුළුවන් කියලා පෙන්නනවා. ඒකට නිදර්ශන ගෙන හරපාන එකයි ඊට පස්සේ බුද්ධිලට වගකීමක් දෙනවා. මේ ධාර්ම ජීවිතය සකස් කරගනි මේ නිසා තමයි කාද්දා එකල හැක්කක් ඒකට ඔය කියන ක්‍රමයට සීල සමාධි ප්‍රඥාවෙන් කරගෙන කරගෙන යනකොට එකරේ එක මනකින් එක කාර්යයෙන් කරන්නේ ඔය කෙලෙස් එකතු උනේ බොහොම කාර්යයි මේ බොහොමත්ම සාර්ථකව කියනවා කෙලෙස් එක සිද්ධ තරම් සංසාර ගමනක් යන්නේ නැහැ මේකේ වැඩිම වුණොත් බුදුආගම සඳහන් කරන අවුරුදු හතෙන් කරන්නේ අඩුව වෙලා දෙන දවස් හතෙන් කරන්නේ බෝධිදාය සූත්‍ර වගේ කියලා කියන උදේ දැනගත්තොත් හන්දාවට කරන්න පුළුවන් තීක්ෂණ බුද්ධිය. ඒකට අවශ්‍ය වෙන කොටස් කඩිනේක හඳුන්වා දීලා හැටි හැටි වෙලාවක විදව කවා ගන්න එකයි. නිසා ඒකට කවුරුවත් යාඥා කරන්න යන්න බෑ. පිටිකෙනේ කරලා දෙයි කියලා හිතන්නත් එපා. මේ දැනගත්ත දේ කාටද දෙන්න පුළුවන් වෙයිද කියලා හිතන්නත් එපා. ඒක සිදුවෙන්නේ ක්‍රම එක මානයකයි මම දැන් මෙතන කියන මානෙ තමයි. ඉෂායේ ක්ෂණය චිත්තක්ෂණේ පන්නන්න දෙන්නේ නැතුව ලදලද අවස්ථාවේ මේක අප්‍රමාද වෙනවනම් සතුටක් වෙනවනම් ඉතින් Taman Tamanට කරගන්න ලොකුම අර්ථ සිද්ධිය වෙනවා ලොකුම අර්ථ කුසලයේ වෙනවා අනුකම්පා වෙනවා ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සිදු දිනාට වෙන අර්ථ සිද්ධියක් අර්ථ කුසලයක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවෙන් කරනවා සිය දිනාටම සනසිතා වේවා කියලා